ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවට සූදානම් වෙක වශයෙන් සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච බි කතංච ආවසෝ පච්චුප්පන්නේසු ධම්මේසු නසංහීරති යං චාවසෝ සක්චක්කුං යං චේච රූපා උභයමේතං පච්චුප්පන්නං තස්මින් චේ පච්චුප්පන්නා න චන්දරාගා ප්‍රතිබද්ධං හෝති විඥානං න චන්දරාග ප්‍රතිබද්ධත්තා විඥානස්ස න තදපි නන්දති න තදපි නන්දන්තේන පච්චුප්පන්නේසු ධම්මේසු න සංහීරති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භද්දේකරත් සූත්‍රය බොහෝ වටිනා සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන පසුගිය දවස් හතක් වෙන භාවනා කරන්නත් ධර්ම දේශනා කරන්නත් එනතන ධර්ම සාකච්ඡාකට ප්‍රධාන කර්මස්ථාන වශයෙන් තියාගත්තා. අදත් මේ ඒ ධර්ම දේශනා මාලාවෙම අටවෙනි ධර්ම දේශනා වශයෙන් ඉස්රායිල් තියාගත්තේ මේ තාක් කල් අපි විස්තර කරගන්න තීරුම් කරගන්න උත්සාහ කරපු ඒ උත්තරීතර වූ යහුද කලාව දිවි විවේකයේ විශ්‍රාමයේ ලබා ගැනීමේදී කොහොමද මේ එදඹ සිටි අරමුණෙහි ආශාව බැඳීම ඇති කර නොගන්නේ කියන මාතෘකාවයි. ඉතින් පසුගිය දවස් ටිකෙත් ඒ වටේම තමයි ධර්ම දේශනාව හැසිරුණේ. එතනදී අපි උත්සාහ කළේ භාවනා යෝග්‍ය වෙ ඉන්න කෙනෙක් අතීත රූප අනාගත රූප අයින් කරලා වර්තමාන කර්මස්ථානයේ අරගෙන ඒ කර්මස්ථානයේ දිගේ හොඳට හිත තැම්පත් වුණාට පස්සේ එහෙම නැත්නම් ඒ කාය සංස්කාර සංසිද්ධව ගත්තට පස්සේ එන රූපාකාරෝ හෝ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් හිතට පතුවෙන දේවල් වලට ඇලෙන්නෙත් නැතුව කැටෙන්නෙත් නැතුව ඒ උපයා ගන්නාලද විවේකය දිගට පවත්වා ගැනීම සඳහා ගත යුතු උපදේශ පන්ති. අද මේ ඉදිරිපත් කරගත්ත එකෙන් මේ විදිහට නීවරණයන්ගෙන් තොර භාවයට නැත්නම් නීවරණයන්ගෙන් තොර භාවයට ආසන්න වූ උපචාර මට්ටමට හදාගත්ත හිත චිත්ත රූප වශයෙන් පහළ වෙන වේදනා සංඥා සංඛාරණින් වෙන් කර ගන්නට යම් ප්‍රමාණයකට හැකියාව දක්ෂතාවය ඇති කරගත්ත යෝගාවචරයා එදිනදා ජීවිතයේ මේ ඇහැට මේ වෙලාවේ මුලිච්ච වෙන රූපය මේ වෙලාවේ කනට එන ශබ්දය ගඳට රසට පහසට මූණ දෙමින් කොහොමද හිත වෙන් කරගෙන නැත්නම් මෑත් කරගත්ත හිතකින් ජීවත් වෙන්නේ කියලා අර සූක්ෂම වශයෙන් පරියන්කේදී අත්දකපු දේ සක්පම් කරනකොට හෝ එදිනදා කටයුතු කරනකොට හෝ අරණ්‍ය සේනාසන නැත්නම් Tamange දෛනික ජීවිතයේ එදින්දා කටයුතු කරනකොට කොහොමද ඒ ඇලී ගන්නෙත් නැතුව බැඳී ගන්නෙත් නැතුව රූප දැක්ක සද්ද ඇහුණා ගන්ධ රස පහස දැනුණත් කටයුතු කරන්න කියලා. ඒක ඉතින් ටිකක් බොහොම සංකීර්ණයි. ඒ වගේම බොහොම තමන් වශයෙන් සම්බන්ධ වෙලා යෙදී ගත කළ යුතු අවස්ථාවක්. ඒ නිසා ඒක පිළිබඳව විස්තර කරනකොට මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කාර්යයන් වහන්සේලා දැක්කේ නැත්නම් ආර්ය ධර්මයේ අහලා නැත්නම් ආර්ය ධර්මයේ හැසිරීලා නැත්නම් එහෙම නැත්නම් සත්පුරුෂයන් වහන්සේලා දැකලා නැත්නම් සත්පුරුෂ ධර්මයේ අහලා නැත්නම් සත්පුරුෂ ධර්මයේ හැසිරීලා නැත්නම් එහෙම කෙනෙක් රූපයක් දකින්නකොට ඇහැට ඒ දකින්න රූපයත් එක්කම ඒ දකින්න රූපයත් ඒ වෙලාවේ පහළ වෙන මේ චක්කු විඥානයේ සහිත ප්‍රදේශات එතන එතන උපේන දේවල් බව දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා ඒ දකින්න දෙයට මන අපේ පහළ කරනවා. උපන්න මනාපං උපන්න මනාපං උපන්න මනාපමනාපං කියන විදිහට ඒ දැකපු දේ දැකපු රූපේ එක්ක සුභ වශයෙන් ගන්න නැත්නම් අසුභ වශයෙන් ගන්න. නැත්නම් රාග වශයෙන් ගන්නවා නැත්නම් දෝෂ වශයෙන් ගන්නවා ඒක එතන එතන උපදිලා එතන එතන නැති වෙන දෙයක් ඉතින් ගන්නලාන්නේ නැහැ මොකද හේතුව මේ ආර්ය ධර්ම ආර්ය ධර්මයේ හැසිරලා සත්පුරුෂ ධර්මයේ හැසිරලා ඒ ධර්මයේ අහලා එහෙම උත්තරෙන් අසල දැකලා නැති නිසා අන්න ඒ විදිහට දකින්න රූපයක් පාසා ප්‍රතිබද්ධ චිත්තයක් ඇති කරගන්නවා රූප රාග ප්‍රතිබද්ධ චිත්තය ඡන්ද රාග ප්‍රතිබද්ධ චිත්තය ඇති වෙනවා ඒක විඥානයක් ඇති වෙනකොටම ඒ චන්දරාග විඥානයක් ඇර කවදාකවත් චන්දරාග නැත්තම් ඒ රාග විනිබද්ධ චිත්තයක් ඇතිවීමක් පිළිබඳ දන්නේ නැහැ. මොකද මේ එහෙම ධර්ම වලට විවෘත වෙලා නැති නිසා. අනිත් ඒක තමයි කළ යුත්තේ කියලා දන්නේත් නැහැ. ඒ විනෝඩ කරන්නේ දකින දකින රූපේ සද්ද කන්දේ රස පහසේ රස වින්දනයට එහෙම නැත්නම් ආස්වාදයට යෑම දක්ෂකමක්. ඒක තමයි පෙරපින කරපු පින කියලා. ඒ චන්ද රාග මිනිබද්ධ විඥානය තමයි පෝෂණය කරන්න බෑ. නමුත් සත්පුරුෂය දැකපු කෙනෙක් ආර්යනාථලා දැකපු කෙනෙක් ඒ සත්පුරුෂාර්ය ධර්මයේ අහපු කෙනෙක් සත්පුරුෂාර්ය ධර්මයේ විනේනේ වෙච්ච කෙනෙක් නැතිරිච්ච කෙනෙක් දැනගන්නවා ඒ චන්ද්‍රාග විනිබද්ද චිත්ත පහළ වෙනවා විඥාන පහළ වෙනවා මේකෙන් තමයි මේ චේතනා පහළ වෙලා කර්ම රැස් වෙලා විපාක වට වශයෙන් සංසාරය ඇදෙන්නේ ඒක නිසා මේ උපදින්න ඉඩ තියෙන චන්ද්‍රාග විනිපද්ද චිත්තය දැනගෙන ඒ නොයිපද වියම් පිණිස ඒක අභිනන්දනය නොකර ඒ අභිනන්දනය නොකිරීම නිසා ඒ දකපු රූපෙන් විස්්‍රාම වෙන ගතිය විවේක වෙන ගතිය තමයි ඒ සත්පුරුෂ ආශ්‍රයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ආර්යනාසලා දැකලා ඒ ආර්ය බණ අහලා හැසිරෙනවා කියලා කියන්නේ. විනයනය කරනවා කියලා කියන්නේ. ඉතින් මේ අදහස තමයි අපි මේ දවසේ ධර්ම දේශනාව වශයෙන් අද ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අර දකින්න දකින්න රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් පහසා එහෙම නැත්නම් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින චක්කුසෝත ගහන ආදී සෑම විඥානයක් පාසාම චන්දරාගයේ උපදන ඉපදවීම දක්ෂකමක් කියන ලෝකෙක එහි තියෙන ආදීනව පෙන්නලා නැත්තම් හේතු ගන්නලා ඒ තරම්ම සංසාරයක් මේ නරක ඇබ්බැහි යෙදිලා මෝහ පටල වැඩි වැටිච්ච මේ විඥාණයට එහෙම රූපචා රූප රාග ඡන්දය ඇති නොකර ගන්නා විඥානයක් ඇති කර ගන්න පුළුවන් කියලා පෙන්නලා දෙන එක තමයි ඒ සත්පුරුෂ ධර්ම කියන්නේ. එහෙම නැත්නම් ඒ ආර්යයන් වහන්සේලාගේ මෙහෙය කරන්නේ වෙන්නේ. ඒක නිසා සරුවචනාංශේ ඒ කල්යාණ මිත්‍රන්ගේ ಗುಣ පෙන්නකොට කියලා දීලා තියෙනවා දුක්කරං කරෝති කියලා. අනික් සියලුම දෙනා මේ යාළුවෝ කියලා හිත මිත්‍රයෝ කියලා පොහසත් කියලා හැකිතා දුරට ඇහි කනේ නාසයේ දිවේ කයේ මේ චන්ද රාගය සහ ඒකට විනිබද්ධ හිත් පහල කිරීම උගන්වන ලෝකයේ මේකමයි සාපය කියලා මේකමයි ක්ලේශය කියලා මේකමයි අනාගතය අපි නාස්ලනු දාගත්ත ගොනෙක් වගේ සංසාරයට බඳින්නේ කියලා මේකමයි භව නිට්ටිය කියලා මේ ඊටාම දුෂ්කර උදේ කියලා දෙන එක තමයි කල්යාණ මිත්‍ර ගුණය කියලා කියන්නේ දුක්කරං කරෝති සමහර විටක ඒ අහන කෙනා ඒ කල්යාණ මිත්‍යාගේ ඒ කෘත්‍යයට සමානලාවට නාස්තිකව දොස් කියනවා. මේ මේ රසලෝලි ලෝකයෙන් වෙන් කරන්න හදනවා කියලා. එහෙම නැත්නම් රස ආස්වාදයෙන් අයින් කරන්න හදනවා කියලා. ඒක සරුවචනාංශක නිට්ටර ආවෝ චෝදනාවක් තමයි අපගබ්බෝ අතිකිච්චෝ නෑ අපගබ්බෝ අරසරසෝ ආදි වශයෙන් දොස් කියනවා මොකද ඒ තරම්ම ලෝකයා මේ රසස්වාදේ දුවන්නේ නමුත් ඒ කල්යාණ මිත්‍යා නැත්නම් සත්පුරුෂයා ආර්යයන් වහන්සේ ඒ කවුරු මොන තාලෙන් තමන්ගෙන් යමක් බලාපොරොත්තු වුණාට දෙන්නේ අර දුෂ්කරදී. හැබැයි ඒක දෙන්නකන් ප්‍රයත්න අතහරින්නේ. දුක්කරං කරෝති. දුද්දතං දදාති. දෙන්න බැරි දේ දෙනවා. අනිත් ඔක්කොමලා දෙමාපියෝ දරුවන්ට දෙන්නේ රූප සත්ත්ව ගන්ධ රස විඳලා ආස්වාදේ. එහෙම නැත්නම් ඒ පිළිබඳව බැඳගෙන ආස්වාස කරන රසලෝලීකම ඇති කරලා දෙනවා. නමුත් ආර්යනාංශය හෝ සත්පුරුෂයා හෝ කල්යාණ මිත්‍රයා මේකමයි මේ තමල්ලඟ තියෙන ක්ලේශය කියලා ඒක අනිත් පැත්ත පෙන්ලා දෙනවා. ඒ නිසා කියන දුක් දදන් දදාති කියලා කියනවා. දෙන්න බැරි තාම දුෂ්කර දේ নানা ප්‍රකාර ක්‍රම වලට ආදලා දුක්කරං කරෝති දුක් දදන් දදාති දුක්ඛමං කමති. සාමාන්‍ය ලෝකයේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලබා ගැනීමට මිනිස්සු ප්‍රයෝග කරනවා ප්‍රයත්න කරනවා ඒකෙදී සෑහෙන ඉවසන්න ඕන. ඉවසලා තමයි කියකරේ හම්බ කරගන්නේ. නමුත් මේ ආර්යයන් වහන්සේලා හෝ සත්පුරුෂයෝ හෝ කල්යාණ මිත්‍රයන් වහන්සේලා කිසියම් දෙයක් අපව බලාපොරොත්තු නැතුව ඊටත් වඩා වූ ඉවසන ඉවසිල්ලක් ඉල්ලනවා ඉවසනවා මොකද මේ ධර්මයේ හැම කෙනාටම තේරෙන්නේ නැති නිසා ඒ කාම ලෝකේ ඉන්න අය පුරුද්දට වගේ විහිළුවට වගේ දොස් කියන්නේ ඒ උගලන කල්යන් මිත්‍රණ ඒක ඔය රේරුකාණ චන්දේවුණු ස්වාමීන්ගේ පොතේ කියලා තියෙනවා මිනිස්සු නිකන් ඉන්නවට විහිළුවට වගේ සංඝයාට බණින එක තමයි කරන්නේ. ලේසිනේ. අහසට ඕන තරම් බැන්න හැකි මේ අවුව වෙලා මේ උෂ්ණ වෙලාවේ පායනවා කිය. එනිසා මේ සීතල වෙලාවේ වහිනවා කිය. ඒ වගේ සංඝයාට බණින එකත් ඒකෙදීම බුද්ධක් මොකද මම හොඳටම දන්නම කරලා තියෙනවා. ඉතින් එහෙවුතියෙදී එහෙවු සංගයා එහෙවු බයින කෙනාට මේක කියලා දෙනකොට එසේ මෙසේ ඉවසILLක් නෙවෙයි ඉවසන්න තියෙන්නේ. සාමාන්‍ය දරුවේ ප්‍රසූත කරන මවක් ලෝකේ ඉතාමත්ම දුෂ්කර වූ ඒ විලිරුදාව විඳිනවා. ඊටත් වැඩි අමාරුයි කියලා කියනවා මේ සෝවාන් කෙනෙක් ප්‍රසූත කරනකොට ආර්ය ලෝකෙට ප්‍රසූත කරන්න දරණ විලිරුදා. සර්වඥාසේ ඇරිච්චාම එවැනි වැඩිම ගාණක් ප්‍රසූත කරපු උත්තරමනා තමයි සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ නිසා සර්වඥාන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සඳහන් කරා ශාසනයේ මාව කියලා. වැඩි ගාණක් ආර්ය මේ පුතග්ජනය ආර්යන වඩපත් කරා. මෙතනදී මේ ඉවසන ඉවසිල්ල මොන විදියෙන්වත් මේ ලෞකික ලෝකේ තියෙන මිමි වලින් මනලා විඳින්න බෑ. ඉතින් ඒක ඒක දන්න දැනගත්ත මේ පෘථග්ජනෝ ස්තුති කරනවා නානාත්‍ර දේවල් ඉතින් අර ඇත්තටම අද බැනි ගමට කරාට මොන තාලෙන්වත් ඒක අම්මගේ කිරිබිල ගෙවන්න බෑ වගේ ගෙවන්න බෑ. Taman කවදා හෝ තව කෙනෙකුට ඒක කියලා දෙන්න කිය දවස් තමයි තේරෙන්නේ අවබෝධ කරනවා කියන එක සිම්පල් ඒක ලේසි. නමුත් කාටද කියලා දෙනවා කිව්වහම සම්පූර්ණ වෙනස් කලාවක්. එතෙන්දී වැඩියෙන්ම අවශ්‍ය කරන්න වෙලා තියෙන්නේ ඉවසන්න. පුදුමාකාරී විසීමක් තියෙන්න ඕනේ. ඉතින් අපි හිතන්න ඕනේ මේ අවුරුදු 2600ක් අප කරා මේ පැමිණිච්ච ගමනේදී අපි නොදන්න අපි නොදැක්ක අපිට ලේඛකවි සම්බන්ධ නැති පුදුමාකාර ආචාර්ය ප්‍රචාරය પરම්පරාවක් නොවිඳිනා දුක් විඳලා නොසනා බැනුම් අහලා විඳිනක් විදිල නිසා තමයි අපිට මේ gediya piti කහ කෑල්ල දෙකට කැඩුවා වගේ රත්තරම්බට මේ ශාසනය හම්බෙලා තියෙන්නේ. ඒක නිසා එවැනි කල්යාණ මිත්‍ර ආශ්‍රය කර සම්බන්ධ වෙච්චි නැති ආර්යයන් වහන්සේලා දැකලා නැති එහෙම බණක් අහලා නැති එහෙම බණක් ක්‍රියාවත් කරපො නැති කෙනෙකුට ඉතින් ස්වභාවයි රූපයක් දකිනකොට මේ ඇහැ ස්ථිර දෙයක් ඒ දකින්න රූපේ ස්ථිර දෙයක් ඒකින් ඇති වෙන චන්ද රාගයේ අනිවාර්යයෙන්ම වැන්නේක් විසින් සැප පිණිස කළ යුත්තක්. ඒකට බැඳෙන්න ඕනේ. ඒක තමයි මම කරන්න ඕන කියන එක තමයි මේ ලෝක සම්මුතිය. ඉතින් ඒ ලෝකේ ඔය තියෙන ඇහැ දිගට පවතින දේකුත් නෙවෙයි. ඔය පිටින රූපේ දිගට පවතින දේකුත් නෙවෙයි. දෙකම පටිච්ච සමුප්පන්නයි පච්චුප්පන්නයි. මේකෙන් පහළ වෙන්නා වූ ඒ ඒක දැක ගැනීමේ ඡන්ද රාගය ඒ නිකන් ගිනි පෙට්ටියක පැත්ත ගිනපු ගිනිපුර ගැහුවට පස්සේ පහන වෙන ගිනි පිටුක වගේ දෙකක ගැතුමකින් අත ගන්න දෙයක් මේකට ඇලෙනවයි කියලා කියන්නේ මේ අහසේ තියෙන වලාකුලක හැඩයක් ඉස්තර කරන්න හදනවා කියන වැඩක්. ගලකින් හුලම් බදන්න හදනවා කියන වැඩක්. කියලා ඒ පු탁 යන කෙනාට ඒක අඳුනලා දෙනකොට දුක්කරං කරෝති දුක්ඛමං කමති දුද්දතං තදාති. ඒ වගේම ගුයම සාවි කරෝති කියලා කියනවා. එහෙම කරනකොට ඒ පු탁ජනයාගේ පෞද්ගලික චරිත ලක්ෂණ ගොඩාක් හෙලි කරන්න තමන්ගේ පාපොච්චාරණ කරන්න වෙනවා. ඒ වගේම විඳපු දුක් නො මුින් නොබැනිය හැකි දුක් විශාල ප්‍රදේශයක් ඒ ආර්යයන් වහන්සේට සත්පුරුෂයන් ඇහෙන්න මන කවදාකවත් ඒව හෙලි කරන්නේ. ඒ ආරසා කරන එක කිසිම වෙලාවක චත්තඝාතනයක් සිද්ධ වෙන්නේ නැති වෙන විදිහට අරස කරනවා. ඒ වුණාට තමන්ගේ ජීවිතේ 100%ක් යොත කරලා පේනවා. තමන්ගේ කිසිම රහසක් තියාගන්නේ රහසක් තිබ්බොත් ඒක පුතත්න ලෝකේට මහා ලොකු කොස්සක් හිටිනවා. හැට කුණ වැටුණා වගේ. ඒක කවදාකවත් තමයි ජීවිතේ රසක් තියාගත්තොත් බෑ. ඒ නිසා ඒක සම්පූර්ණ විනිවිද පේනසුළු එකක් වෙන්න ඕන. සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී එකක් වෙන්න ඕන. සම්පූර්ණ ශ්‍රම විභජනයක් තියෙනවා. ඒ වගේම තමයි ඒ යම් කිසි කෙනෙක් ඒ පද්‍ය කරත්තේ තේරුම් ගන්න විවේක වෙන්න උත්සාහ කරන වෙලාවේදී ඒ මනස මොන්න තරම් දුකකටපත් වුණත් ආර්ථික දේශපාලන සමාජික කවදාකවත් දුකේටි අතහරින්නේ පුළුවන් තරම් එකේ මුල මැද අගේකට ඉඳලා සම්බන්ධ වෙලා කියනවා මේක තමයි ස්වභාවය කොම්බත් නෙවෙයි මමත් මේක හේතුඵල ධර්මයක් අපි මේක ධාර්මිකව ඉවසන සුළු ගතියකින් තේරුම් ගනිමු කියලා අන්‍ය වගේ කල්යාණ මිත්‍රක හම්බුනාට පස්සේ ඒ කල්යාණ මිත්‍යා කරන දේ තමයි ප්‍රතිඋත්පන්න ධර්මයන්හි හිත බැඳෙන ගතිය නිදර්ශන සහිතව තේරුම් කළා දීලා ඒක තන්නේ කරම පෞද්ගලික දෙයක් බවත් ඒක පිළිබඳව හිත සම්මාදිච්චය සහ පෙරදක්ම හදාගත්තොත් ඒක මේ සුළු කාලයක් ඇතුළත එසේ නොවීම පිණිස හික්මෙන්න පුළුවන් බවත් පෙන්ලා දෙන එක තමයි කල්යාණ මිත්‍රාගේ යුතුය එහෙම වුණාට පස්සේ තමයි මේ පුද්ගලයා අර භාවනාවේදී හෝ යම් වෙලාවක දැනගත්තොත් යම් යම් වේදනා එනවා භාවනාව නිසා යම් යම් සංඥා එනවා භාවනායි කවදීකදී යම් යම් සංස්කාර එනවා විඥානගත තත්ත්ව එනවා එකක්වත් මම කියාගන්න එපා අභිරමණය කරන්න එපා ඒක විවේකයට බාධා කරගන්න එපා ඒකෙන් තමංගේ උදකලාව නැති කරගන්න එපා කියලා පුරුදු කරාට පස්සේ ඒ පුද්ගලයා රූපයක් දකින්න වෙලාවේදී මේ මහා කච්චායන මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරන විදිහට යදාවසෝ චක්කුංච යේච රූප උපජ්ජති හත් ඒ උපදින රූපයත් ඔබේ මේත ඔබේ මේතම් පච්චුප්පන්න ඒ වෙලාවේ මේ ඇහත් ඒ ඇහැට මුලිච්ච වෙන රූපයත් දෙකම පටිච්ච සමුප්පන්නයි කියන එක තමයි මේ පෙන්වු කළ දෙන්න හදන කාරණා ඒ කියන්නේ මේ ඇහෙත් පේන රූපයේ තියෙන අනිත්‍ය සංඥාව ඉස්මතු කරලා පේනවා. එතකොට පෘථග්ජනය දිගටම රණ්ඩු කරනවා දිගටම වාද කරනවා. එහෙම කොහොමද කියන්නේ මේ රූපෙ දිගටම මේ ඇහැ දිගටම තිබුණා. මගේ වම් ඇහි පෙනීම හොඳයි දකුණු ඇහි පෙනීම නරකයි. ඕක මම මෙච්චර කාලයක් දැක්ක නිසා ඇහැ දිගටම තිබුණා කියලා. එහෙම නැත්නම් මේ අල්ලන පේන රූපය මේ මේ ආකාරයි ඒක ස්ථිරයි නිත්‍යයි සුඛයි සුබයි කියලාගෙන ඉන්න ලෝකේ ඒ ඈත් අනිත්‍ය බව රූපයත් අනිත්‍ය බව පෙන්ලා දුන්නාට පස්සේ ඒ කියන්නේ තීර්ණාම මූල ධර්මානුකූලව ඒ පුදුලයක තර්ක වාසයෙන් එහෙම නැත්නම් ණය විපස්සනාට තේරුම් ගත්තට පස්සේ තමයි එහට ඒ රූපයක් දකින්නකොටම එහ දකින්නකොටම මේ ඇහැ යෙදෙනකොටම ඒ දෙක ඒ වෙලාවේ එකලස් වෙන එකක් කියලා තේරෙන්නේ මේක විස්තර කිරීම සඳහා උදාස උදාහරණයක් වශයෙන් කියනවනම් අපි හිතමු මේ මේ භාවනා කරපු කවුරු හරි කියලා. හොඳට සක්මන් කර කර ඉන්නකොට සක්මනේ මැද හරියේදී මේ සතිය කියන එකක් අද්දාගෙන. හොඳට සතියෙන් ගිහිල්ලා දැන් ඔන්න සක්මනේ කෙලවරේ හැරෙන වෙලාවේදී අර සතිය කැඩෙනවා. ඒ සතිය කැඩීමට දකින්න රූපේ හේතු වෙන්නේ ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කුරුළු ශබ්ද ආදී ශබ්ද හේතු වෙන්නේ ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අර පයේ පතුලේ තිබුණ අද්දකි වෙනකොට කයි අනික් පැති වලින් එන වේදනා හේතු වෙන්නේ ඉඩ තියෙනවා. අන්න එහෙම කාය ප්‍රසාදයේ තිබුණ හිත මේ পায় පොළවේ වදිනකොට කාය ප්‍රසාදයේ තිබුණ හිත සක්මණේ කෙලවරදී හැරෙන තැනදී චක්කු ප්‍රසාදයට හෝ සෝත ප්‍රසාදයට හෝ කනේ වෙනස් තැනක කයේ ප්‍රසාදයකට හැරෙන අවස්ථාවක් ගත්තොත් ඒ ඉරියාපත සංදියක් නැත්තම් මේ ඉඳුරංගයෙන් මාරුවක් වෙන තැනක් ගත්තොත් එවැනි අවස්ථාවකදී අපි නිදර්ශනයක් වශයෙන් මෙතෙන්දි ගන්නවා තමන් භාවනා කරන රක්මන් භාවනා කරන දිහාට දිහාවට එන කෙනෙක් එතන මොනාරි වස්තුවක් එහෙම වෙලාවේදී ඒ පුද්ගලයාට අර හේතු කරුණු කීපයක් නිසා අර ඒකාකාරව කරගෙන ගිය වම දකුණ බැලීම වෙනුවට හිත ඒ පිසුරිලවට හිරස්කීත කියන පිසුරිලවට ඒ කයේ තියෙන අර ඒකාකාරීකම වෙනුවට අර බලන එන රූපේ බලන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. එහෙම පෙළඹුණාට රූප බලන්න ඒ වෙලාව ඕන සද්ද යහන්නත් අවස්ථාවක් තියෙනවා. ගඳක් විඳින්න අවස්ථාවකුත් තියෙනවා. රසක් විඳින්න අවස්ථාවක් තියෙනවා. කය වෙන තැනක පහස විඳින්න අවස්ථාවකුත් තියෙනවා. නැත්නම් ආස් පය තබන එකේ පතුලෙම හිත තියන්න අවස්ථාවකුත් තියෙනවා. අන්න ඒ වගේ ඇහ කන දිවනාසය කය කියන මේ ඉඳුරන් හයේ ඇහැටම හිත යන්නත් ඇහැට හිත යාම නිසා කන නාසය දිව කයෙන් හිත විනිර්මුක්ත වෙන්නත් වෙන් වෙන්නත් පහෙන් එක් අවස්ථාවකුයි තියෙනවා. අපි හිත පැත්තක තිබ්බා. ඉඳුරම් පහක් තියෙනවා පහෙන් කොයි එක දැන් ක්‍රියාත්මක වෙන්නේ ඊගා චිත්තක්ෂණේ කියලා. එහෙම නැත්නම් කියනවා මේ විඥානය පහළ වෙන්නේ චක්කු විඥානයේ වශයෙන්ද, සෝත විඥානයේ වශයෙන්ද, ගාහණයේද, ජීවහද, කායද කියන එක තාම විනිශ්චය වෙලා නැහැ. දැන් මේ යෝග අවචරය කෙලවරට ලං වෙනවා. විච්ච ගමන් අපි හිතමු ඇහි පහළ වුණයි කියලා. ඇහි පහළ වෙනවයි කියන්නේම කන බීරි වෙනවයි කියන එකයි නාසයෙන් දිවෙන් කයෙන් කිසිම පහසක් ලබා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා කියන එකයි. ඒක නැත්තම් ඇහැට සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ නැහැ. ඒ නිසා එතන ඇහැ පහළ වෙනවයි කියලා කියන්නේ චිත්තක්ෂණයේ චක්කු විඥාණය ඇහි ඔපේට සම්බන්ධ වෙනවයි කියන එකයි. ඒක හැම වෙලාවෙම සම්බන්ධ වෙලා තියෙනකක් නෙවෙයි. ඒකේ වෙලාවේ හටිට වාහනේ කොයි ගියරයකටද ඇමිනිලා තියෙන්නේ කියන වගේ. එතකොට ඒ ඇහැට හිත ගියාට පස්සේ එල්ල වෙන මුලිච්ච වෙන රූපයත් ශබ්ද තියේදී ගන්ධ තියේදී රස තියේදී පහස තියේදී නැත්නම් රූප රූප තියේදී ශබ්ද රූප තියේදී ගන්ධ රූප තියේදී රස රූප තියේදී මෙන්න මේකයි එල්ල වෙන්නේ කියන එක කොච්චර දෝ රූප තිබුණත් ඒ වෙලාවට හිත අහුලගන්නේ කෝකද කියන එක ඒකට කියන්නේ ආපాతගත වෙන්නේ කොහොමද කියන එක දෙමලෙන් කියනවා මුලිච්ච වෙන්නේ කෝකද කියන එක සම්පූර්ණ අහඹයක් ඉතින් මෙන්න මේ අහම්බ දෙකක් එකතු වෙලා ඇහැට ගිය හිතත් චක්කු විඥානයත් බාහිරෙන් ආපු රූපාරම්මණයත් කියන දෙක හරියට නිකන් අකුණු විදුලියක් කොටනවා වගේ සම්බන්ධ වෙනකොටම චක්කුංච පටිච්ච රූපේච පටිච්ච රූපේච වෙත එළඹි රූපය උප්පජ්ජති චක්කු විඥාන එතකොටම චක්කු විඥානයකට උදව් කරන්න ඕනේ මේ தත්තු තුන එකතුව සංගතිය කියලා කියන්නේ එකතු ගමන් කිරීම පස්සේ කියලා කියනවා. එතකොට මේ වෙලාව ඕන ඇහි වෙන්නත් පුළුවන්, කනේ වෙන්නත් පුළුවන්, නාසය වෙන්නත් පුළුවන්, දිවේ වෙන්නත් පුළුවන්, කයි වෙන්නත් පුළුවන්. ඇහි වුණා නම් රූපයක් වෙනවා, කනේ වුණා නම් සද්දයක් වෙනවා. ඒ ඕන එකක් වෙන්න පුළුවන්. අන්න ඒතියෙදි ඒ දී ඇති චිත්තක්ෂණේ ඒ ඇහැට ඒ රූපය නිච්ච වෙලා එතනටම හරියට චක්කු විඥානේ අනුග්‍රහය ලැබෙනවයි කියලා කියන්නේ පුදුමාකාර පටිච්ච සමුප්පන්න දෙයක්. ඒක අමාරු සතිය පිටු නැති කෙනෙකුට හිතා ගන්න. උදාහරණයක් වශයෙන් මේ මහසිසාඩුගේ පොතේ ලියලා තිනවා අකුණු විදුලි කරන හැන්දාවක මන්දාරමක හරියටම මේ වෙලාවේ දිහා බැලුවොත් ඒ අකුණු විදුලි ඡාපය මෙන්න මේ ආකාරයෙන් විසිරී ගියා කියන එක වෙන්නකොටම පේනවා ඊට චිත්තක්ෂණයට කලින් ඇහි මේ ආකාශයේ කිසිම ලකුණක් නැහැ ඒ අකුණු විදුල පුපුරලා ගිය ගමන්ම ආකාශයේ කිසිම ලකුණක් නැහැ හරියට මේ වෙලාව බලන් හිටියොත් අකුණු විදුලිය දැක ගන්න. විදුලි ඡාපය දැක ගන්න පුළුවන් නැත්තම් බෑ. අන්න ඒ වගේ බුදුමාහාකාර අහඹයක් තමයි මේ රූපයක් පේනවා කියලා කියන්නේ. ඉතින් මේ සිදුවෙන සංසිද්ධියේදී මේක සිද්ධ වෙන්නේ කර්ම දෙයක් කර්මයක් නිසාද අපේ රුචි අරුචි නිසාද අපේ පෞරුෂත්ව නිසාද එහෙම නැත්නම් අන්‍යාගමිකයන් හිතන විදිහ දෙවියන් ආශ්‍රයයේ බලපෑම නිසාද මේක සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. අපිට එකයි කරන්න පුළුවන්න්නේ සතියෙන් හිටියොත් ඇහි කනේ නාසයේ දිවේ කයේ කොතනවත් පහළ වෙන්න පුළුවන් නිසා දැන් තියෙන්නේ ඇහි දැන් මට පේන්නේ කහ පාටක් දැන් මට පේන්නේ නිල් පාටක් දැන් මට පේන්නේ රවුන්ඩ් දෙයක් හතරක් දෙයක් කියලා වෙන්කොල දැනගන්න පුළුවන් ඒ හතරක් දෙක රවුන්ඩ් දෙකේ ලක්ෂයක් රූප මැද තියෙන එක මහා වැලි කන්දක අසරින් කියලා තියෙන මණිකක් දකින්නවා එහෙම නැත්නම් පිටු ගොඩක් අසේ තියෙන ඉදිකට්ටක් දකින්නවා වගේ ඒ අදාළ වෙන රූපයත් රූප ලක්ෂ ගානකට සම්බන්ධ වෙන. අන්නේ දකින ඒ පහළ වෙන ඇහත් ඒ වෙලාවට මුලිච්ච වෙන රූපයත් ඒ මේ දුවන පිස්සු හිත ඒ වෙලාවට ඇවිල්ලා ඒකටම අනුග්‍රහ කරනවා කියනකොට එතන තියෙන පටිච්ච සමුප්පන්න ගතිය. අන්නේ පටිච්ච සමුප්පන්න ගතියෙන් ඇති කරන්නා වූ මේ රූපයක් දකිනවා බලන්නා. තමන් බලන්නේ බාඩපත් වෙනකොට ඒ බලන රූපේට ඇතිවෙන්නා වූ තද බල බැඳීම නිසා තමයි මේ වෙලාවට එන සද්ද නැහැ තත්ත්වයටපත් වෙන්නේ. එහෙම නැත්නම් ගන්ධ රස පහස නොදැනෙන තත්ත්වයටපත් වෙන බලන රූපයත් ඒකට අපි මන්මත් වෙන්නේ. එහෙම නැත්නම් මන්මත් වෙන සුළු රූපය තමයි සාමාන්‍ය හැඟීමක් දෙන්න පුළුවන් සද්දේට හිත නොයවා ඒ පැත්තට ආකර්ෂණය කරගන්න. සාමාන්‍ය හැඟීමක් දෙන නැත්නම් අපි අපි දුක්ඛම සුඛයක් දෙන ගඳ අමතක කළ රූපේ දිහාට කටේ කෙලවල තියෙන සාමාන්‍ය රසයක්. ඒකේ වෙලා ප්‍රශ්නයක් වෙන්නේ. ඒ විදිහේදී කන නහයට මේ ඇහැට හිතාදින. ධක්මනේ තියෙන වම දකුණු බන්න එක බොහොම දෙවේලේ දකුණු කුකුලාගේ කර්මලා වගේ ඒ වෙලේ වෙන්නේ දුක සුදු වෙලා. ඉතින් ඒකකොට ඇහැට ඇත්තට වාසික පුදුමාකාර අල්ල බැදීමක් බදා ගැනීමක් කරනවා. ඒ අල්ල බදා ගැනීම ඊතුරු පහ ඊතුරු හතර අරමුණු ප්‍රතික්ෂේප කරන තරම් බලවත් නිසායි ඇහි දෙපාරක් හිත පහළ වෙනවා නම් පහළ වෙන්නේ. තුන් සැරයක් හිත පහළ වෙනවා නම් පහළ වෙන්නේ. හතර සැරයක් හිත පහළ වෙනවා නම් පහළ වෙන්නේ. අඩු ගානේ හැට අරමුණක් එල්ල වෙලා මේ දැක්කේ ඉස්ත්‍රියාවක් මේ පුරුෂයෙක් මේ කහ පාට මේ නිල් පාට මේ රවුම් මේ හතරස් කියලා කියන්නේ චිත්තක්ෂණ හතරක්වත් එක දිගටම ඒ රූපේ බල බල ඉන්න ඕනේ කියන. ඒකට චිත්තක්ෂණ හතරක්ම ශබ්ද නාහා ඉඳ වෙනවා. ගන්ධ නොබල ඉඳ වෙනවා. රස නොබල ඉඳ වෙනවා. පහස නොබල ඉඳ වෙනවා. ඒ විදිහට එකම අරමුණ දිගේ හිත දිව්වට පස්සේ ඇතිවෙන ගැම්මෙන් තමයි රූපයක් දැක්කා Taman බලන්නේ පාටපත් උනා කියන කටයුත්ත වෙන්නේ යම් විදියකට චිත්තක්ෂණ දෙක තුනකින් චිත්ත වීදේ කඩලා ගියා නම් ඒ වෙලාවේ සද්දයක් ඇහිලා අකුණක් කාලා අපිට බලන බැල්ම නඩත්තු කරන්න බැරි වුණා නම් අපිට නිකන් සුද්ධ පේනවා විතරයි එන වෙන තමයි වෙතට එනවද වෙතින් යනවද කහද නිල්ද රතුද කියලා හොයන්න කොහොම කියන්නේ ඒක ඒකේ මතකයට යන්නේ නැහැ. ඒක සංඥාව පිහිටව ගන්න ඉඩමදි. අරමුණු කරන්න තරම් ඒක බලවත් නැහැ. ඒක අභිධර්මයේ පරිත්‍තරම්මන කියලා කියනවා. චිත්ත විචි අචිත්ත චිත්තක්ෂණ හතරක්වත් පනලා එක දෙකට මේක තහවුරු කරාට පස්සේ මහාන්තාරම්මන කියලා කියනවා. මජ්ජත්තාරම්මන කියලා කියනවා. කොහොම කොහම හරි මේ වැඩපිළිවෙල කලින් මිනිස් වෙච්ච එකක් නෙමෙයි. අන්නේ ඒ බව හොඳට දකින්න නම් කාලේ ඉතාමත්ම සියුම් අංශු වලට කඩන්න පුළුවන් තරමට සතිය තීව්‍ර වෙන්න ඕනේ. ඉංග්‍රීසියෙන් කියනවා thin slicing of time කියලා. අපේ ඉඳ තියෙන රීත්තම දකින ගතිය කන සංඥාවේ තියෙන්නේ. ඒකම දෙයක් බොහෝ වෙලා දැකලා ඒකට ස්ථිර සංඥාවක් ඇතිකන එක මතකයට යන තරමේ තියෙන්නේ. සතිය කරන්නේ අප්‍රමාද වෙලා එනේන චිත්තක්ෂණයට එළඹ ඉඳලා. මේ දැකීම කියන්නේ ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. අහනවා කියන්නේ ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. ගන්ධ රස පහස ලබන කියන හැම එකක්ම ක්‍රියාවයක් නෙවෙයි ක්‍රියාවලි. මේක පුළුවන් තරම් පුංචි පුංචි කොටස් වල කඩලා බලනකොට ඇහිම පෙන තාල් පෙනෙන තාලෙටම ඇහිම දැකීම දකින්න තාලෙටමයි ඇහිම ඇහි. ගන්ධ දැකීම ගන්ධ රස පහස සිද්ධ වෙන්නේ. ඒ යාන්ත්‍රණය එකයි. නමුත් වැඩියෙන්ම කෙලෙස් උපදින එකට තමයි වැඩියෙන්ම හිත අදලන්නේ. ඒකට අනිතව අකම කාගෙන එක්ක අපි දකින්නෙක් බාටපත් වෙනවා එක්ක අසන්නෙක් බාටපත් වෙනවා ගඳ බලන්නේ රස බලන්නේ පහස ලබන්නේ කියලා. ඉතින් මේකේ තියෙන මේ පටිච්ච සමුප්පන්න භාවය නිසා හට ගන්න ගතිය දන්නවනම් මේ බැඳිච්ච රාගයට මේ රූපේ දැකලා ඇති වෙච්ච රාගයට ඇලි බැඳී ගන්නවයි කියලා කියන්නේ නිකන් හීනෙන් දකපු දෙයකට ඇලි බැඳී ගන්නවා වගේ. ඉතින් ඒක නිසා ඒ ඇදෙන ඇලීම බැඳීම හෝ ඒක වෙත බලමෙන පිළිබඳ සිත වෙනුවට දකින්න යාන්ත්‍රණය දකින්න පුළුවන් අහනවා කියන යාන්ත්‍රණය දකින්න පුළුවන් ගඳ බලනවා කියන යාන්ත්‍රණය දක ගන්න පුළුවන් නැත්නම් ඒක පිටිපස්සේ තියෙන සමීකරණ දක ගන්න පුළුවන් නම් සර්කිට් එක දක ගන්න පුළුවන් මෙතේ ජීවිත දකපු වටිනාම චිත්‍රයට වැඩිය වටිනවා ඒ දකපු දේ එක දවසක් ඒ ඉතාමත්ම සරපරුස සෙන් මාස්ටර් කෙනෙක් එක්ක යටතේ ගෝලයක් වැඩ කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේ මාස්ටර් හරිම සරයිලු. ඒක නිසා කතා කරන්න දෙන්නෙත් නෑ. හරියට උඩට වාඩි වෙන්න ඕන, හරියට සක්මන් කරන්න ඕනේ. දින ආහාර ටික යැපෙන්න ඕනේ. ඉතින් මෙයා හරි වෙහෙසෙන් එහෙම ඉන්න ගමන් කොහොම හරි පරියංක වෙලාවක පැනලා ගිහිල්ලා කන්දක් උඩට වෙලා ඉර බහින ඇටි බලන්නේ. ඒ මනෝසයාට පෙන්වනලු ලෝකේ නැති මොනම කොයක්වත් බෑ හොයන්න බැරි වර්ණ සංකල්පන වගේට ඇවිල්ලා ලස්සනට ඉර බහගෙන යනවා ඒක හිතා ගන්න බැරිලු මේකේ තියෙන මේ සබා సౌందර්යය කොච්චර මත් උනාද කියනවනම් මම දුවගෙන ඇවිල්ලා කිව්වලු මාස්ටර්ට මම මෙච්චර කල් භාවනා කරත් හරි අද ඉරබැස්මේ දසනයක් තිබ්බා එච්චර ලස්සන දෙයක් නම් කවදාකවත් මගේ ජීවිතේ නෑ කියලා මාස්ටර් කනහරා එකක් ගහලා කිව්වලු තෝගේ හිත ওই තත්ත්වෙ ලස්සන කිව්වා. හිත ලස්සන නැත්නම් ඕක බලන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා ওই බුදුහාමුදුරන්ගේ පද තමයි ඔය කතාව වලට දාලා තියෙන්නේ. ඒකේ කියනවා ලෝකයේ තියෙන විචිත්‍ර වස්තු වල ඇති කිසිම චන්ද්‍රාගයක් නැහැ. චන්ද රාගයේ තියෙන උඹේ සංකල්ප වලට උඹ තියෙන ආසාව නිසා. ඉතින් ලෝකේ විචිත්‍රත්වයේ එතන සිබිච්චාවයි උඹේ කාමච්ඡන්දේ බේරගනින් නැත්නම් අරස කරපන් කියනවා. උඹේ කාමච්ඡන්දේ හික්මා ගනින් කියනවා. ලෝකේ විචිත්‍රකමේ නෙවෙයි තියෙන චන්දරාගය. ඒ චන්දරාගය කර තමන් දක්වන ආකල්ප වල තමයි විචිත්‍රව නැතිකම තියෙන තමන් හැදිච්ච වැඩිච්ච හැටියට තමයි ඒක මනරන්ද නැත්තු කියලා කියන්නේ. ඒ නිසා ලෝකේ විචිත්‍රකමෙන් ඔබ කෙලසෙන්නේ නැහැ. ලෝකේ විචිත්‍රකම එහෙම තියේදී Tamanට ඇති වෙන චන්දරාගය පිළිබඳව මේ පාලනය කරගන්නවා. ඔය මාගන්දී කුමාරිකාට බුදුරජාණන් වහන්සේ කියපු වචන නිසා උන්ද හරියට වයිට් වෙන්න බුදුහාමුදුරුවෝ. එතන අන්තිමට උදින රජුරුවන්ගේ <clears throat> අගබිසව පාටපත් වෙලා බුදුචානන්සට හරියට නිඳ කරා ගෝලයන්ට නැත්තම් ශ්‍රාවකයන් වහන්සේට නිඳ කරා පින්ඳ පාත හැඳ බෙදාන්න දෙන්නේ නැතුව කුලියට මිනිස්සු දාලා බණින්න පටන් ගත්තා. මේ සංඝයා හරිය ලැජ්ජාවටපත් වුණා. පින්නපතේ හම්බෙන්නේ නැහැ. යණ යන තැන බයි. පස්සේ ආනන්ද හැමතුරෝ ඇවිල්ලා බුදුචානන්සට කිව්වා විස්තරේ නොකිය. ස්වාමීන් වහන්සේ වෙන තැනකට වඩිමු කියලා. ඉතින් බුදුන් කියව මොකද කාරණා ඊට පස්සේ කාසාංශ මෙහිමයි මේ දානෙ නොලැබෙන එක වෙනම දෙයක්. නමුත් ඔබ වහන්සේටත් බයි. සංඝයාටත් බයි. ඒක නිසා මේ මිනිසුන්ට පෞහිද්ද වෙනවා. අපිට විඳ ගන්න බැරි මෙච්චර මේ ලස්සන මේ ශාසනය වෙනව ඔබ වහන්සේට බයිනේ කියලා. ඒතර බුදුජානහන්සේ ආනන්ද හැමදාට මොනක් කිව්වෙත් නැහැ. මහගන්ධියගේ කුලියේ වයන මොකක්වත් කිව්වෙත් නැහැ. බුදුජානහන්සේ කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනානෝච පරන්දහෙය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යුම් පස්ස ඔබ ගමේ හිටියත් අරන්නේ හිටියත් උඹට සුඛ දුක දෙකේනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනානෝච පරන්දහෙය භාවිත හිතක් ඇති මිනිසයා ඒ ඇති වෙච්ච හිත දුකට තමන් කාරකණියා කියලා හිතන්නේත් නෑ නැත්තම් වාසනාවන්තයා කියලා හිතන්නේත් නෑ. ඒක දුන්න මනුස්සයා හොඳ දානයක් දීපු කෙනෙක්ද නැත්තම් දෝෂාරෝපණය කරපුවද කියලා තමන් හෝ අනුන් වශයෙන් ආත්ම වශයෙන් බලන්නේ. පුසන්ති පසා උපදීන් පටිච්ච. තම තමන්ගේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ තමන්ගේ රුචි අරුචිකම් අනුව. තමන්ගේ පෞරුෂත්වය අනුවයි. පුසන්ති පස්ස අපොඩති උපදින් පටිච්ච නිරූපදීන් කියන පුසෙයුම් පස්සා යම් කිසි කෙනෙකුට එහෙම අනුශය කෙලෙස් නැත්නම් පෞරුෂත්වයක් කියලා හුවා දක්වන දෙයක් නැත්නම් රුචාචුකම් කල්ලාතුව පාවා දීලා නම් හොඳට කොහෙන්ද ස්පර්ශය ස්පර්ශ කරන්න කියලා. ඒ නිසා මිනිස්සු කවුරු ගැහුවත් ඒක වදින්න නම් තමන් ආත්මයක් වශයෙන් පෙනී හිටින්න ඕන. තනියටින් අපුඩි ගන්න බෑ. ඒක තමයි මෙතනදී ප්‍රත්‍යুৎপন্ন වශයෙන් එන්නා වූ අරමුණු කෙරෙහි පැවතිච්ච චන්දරාගයකුත් නැහැ. චන්දරාගයේ මතුවේ යුතුයමයි කියලා දෙයක්වත් නැහැ. ඒ චන්දරාගේ මතුවෙන්නේ ඒ ඒ චිත්තක්ෂණය කියලා දන්නවනම් ඒවා ඉච්ඡර පොල් බහගත්ත දේවල් නෙවෙයි. ඒ විශේෂයි හය ඇලි බැඳී ගන්න එක. එහෙම නැත්නම් ඒ චන්දරාග විශේෂ අභිනන්දනය කරනවා කියන එක මේ හීනයක් දැකලා මිරිගුවක් දැකලා. එහෙම නැත්නම් මේ පොඩි ළමයින්ගේ සෙල්ලම්ගයක් පොඩි ළමයි එක ගයක් කියලා හිතාගෙන කරන දෙයකට බැඳලා බැඳීම වගේ අන්න ඒකට අවදි වෙලා ඉන්න එක තමයි මේ වර්තමානයේ එළඹ සිටි අවස්ථාවේදී අහන දකින දේවල් පිළිබඳව යෝගාවචරය පිළිබැදිය යුත්තේ. ඉතින් එවැනි හැඟීමක් අපි කියමු මේක අපි මේ කියන්න හදන දේ තේරුම් ගත්තයි කියලා. අන්නේම තේරුම් අරගෙන අපි හක්මනේ කෙලවරට යනකොට අපිට රූපයකට හිත කැඩෙන්න ඉඩ තියෙනවා. සද්දයකට කැඩෙට හිත තියෙනවා. නැත්තම් කය වෙන තැනකට විසිරියන්න හිත තියෙනවා. ඒ මොකද අර පයේම හිත පවත්නකොට ඒ පයේ පවත්න අඩියේ හැපෙන එක දිහා බල බල ඉන්න එක එතනට එපා වෙලා තියෙනවා. ඒක නීරස වෙලා තියෙන්නේ මොකද එකම දේ දැකලා දැකලා දැකලා එසකොට හිත එලිපත් ඉන්න බලලා වගේ එන්න එකක් රූපයක් හෝ සද්දයක් හෝ දිහාට යන්න හදන්නේ. ඉතින් යෝගාවචරය අදිෂ්ඨාන කරගෙන ගියොත් දැන් මම මේ මැද යනකොට මට හොඳ සතියක් තියෙනවා. මේ ආධිනක යනකොට අනිවාර්යයෙන් මේ කැඩෙනවා. එක්ක රූපයකට කැඩෙනවා, එක්ක සද්දයකට කැඩෙනවා. ඒ නිසා මට පුළුවන් මේ ගෙනියන සතිය හලා ගන්න නැතුව, කඩා ගන්න නැතුව මම අදිෂ්ඨානයේ යුක්තව නැවතත් ඒ සතිය වට ගන්න නැතුව ඉන්න ඕනේ කියලා කිව්වොත් ඒ යෝගාවචරය ලෑස්තිලා යන්නේ මේ දැන් රූප පේජ් ඉඳ තියෙනවා දැන් සද්ද ඇහෙන්න ඉඳ තියෙනවා කියලා. එතකොට විත පැමිණෙන රූප තියෙන්නට තියෙනවා ඇහෙන ශබ්ද තියෙන්නට තියෙනවා එතකොට යෝගාචර වඩා හොඳ අවස්ථාවක් තියෙනවා දැන් මේ පතුලේ කාය ප්‍රසාදයේ තිබුණ හිත කැඩිලා හිතට ඇහැට යන හැටි කනට යන හැටි දැකගන්න අර සත්පුරුෂයන් නොදැක්ක උපදේශ නොලබපෝ හික්පිච්ච නැති කෙනෙක් වගේ නෙමෙයි දැන් සත්පුරුෂය දැකලා බණ අහලා ලෑස්ති මනසක යනවනම් දැන් මේ පයේ තිබුණ හිත ඔන්න රූප බලන්නපත් උනා මෙන්න සද්ධාහන්නපත් උනා කියලා මගක් දුරට සද්ද බලත් අහද්දී හෝ රූප දකිද්දී දැක ගන්න පුළුවන් තීරීට එතකොට යෝගාවචරය අනේ මම මෙච්චර උත්සාහ කරද්දි මගේ හිත ඇහැට ගියානේ මගේ හිත කනට ගියාන කියලා පශ්චාත්තාප වෙනවා නම් සර්වචනාසේ කියනවා ඒ දැකපු රූපය ආත්මය කරගෙනයි තියෙන්නේ. ඒක මම කරගෙනයි තියෙන්නේ. ඒක මගේ කරගෙනයි තියෙන්නේ. ඒහි ආත්මය තියෙනවා කියලා හිතාන් තියෙන්නේ. ඒක ආත්මවන්තයි කියලා හිතෙන් තියෙන්නේ. ඒ නිසා පශ්චාත්තාප වෙන්නෙත් නැතුව ඒ දකින්න රූපේ මම මාගේ කියන්නෙත් නැතුව මේ තමයි අභාවිත මනසේ ඇති. නමුත් මම වෙනදා තරම් දුරදිග කියන්නේ මගට යනකොට මට තේරුම් ගන්න පුළුවන් උනායි කියලා පසුතැවිලි නොවි නැවතත් අර කම්මැලි වුණත් ඒකාකාරී වුණත් පයට හිත ගන්න පුළුවන් නම් ඒක මහ විශාල ජයග්‍රහණයක් යෝග ජීවිතේ. නමුත් වෙන්නේ උපදේශය හරියට තේරුම් ගත්තේ නැත්නම් ඇහැට හිත ගියා කියලා පශ්චාත්තාප වෙන්නේ. එතකොට බැඳීම නෙවෙයි ඇති වෙන්නේ ගැටීම. මේ බැඳීම වගේම හානියක් කරනවා ගැටීමක්. ඒ නිසා අපි ළඟ තියෙන්න ඕනේ තාදී ගුණයක්, ඉවසන ගතියක්. මෙතින්දි කැඩෙනවා. ඒකට තමයි ධක්මන බාර දීලා තියෙන්නේ. ධක්මනේ තියෙන අභියෝග කර තත්ත්වය. මෙන්න මෙතින්දි කැඩෙන්න පුළුවන් කියලා කල්යතු ඒක අනතුරුංගවලක් තියෙනවා. ඒකේදි කැඩිලක් තියෙනවා. නමුත් එච්චරම දුරට යන්න ඉස්සලා අපිට මගදී හෝ නැතර කරගන්න පුළුවන් නම් එතකොට සම්පූර්ණ ලෑස්ති නැති වෙලා ගියට වෙන රාගය හෝ ලෑස්ති වෙලා යෑම නිසා අනේ මට මෙච්චර කරද්දිත් බැරි වුණා කියන පශ්චාත්තාපේ හෝ නැතුව ආපහු අර පතුලට හිත ගන්න තියෙන වැඩි. මේක තමයි ස්පූනුව. මේකෙන් තමයි මේ අපිට මේ විවි කියලා ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා දැනගෙන ආයසරයක් කරන වෙලාවදී ආයසරයක් කරන වෙලාවදී ආයසරයක් කරන වෙලාවදී බලන්න ගියොත් අච්චරම අහුවෙන්නේ නැතුව අච්චරම දුරට කියන්නේ නැතුව විලල් වෙන්නේ නැතුව බහුල වෙන්නේ නැතුව මේ හිත මෙතනට ගියාට පස්සේ දුර ගතිය වැඩි. එතෙන්දී ආරක්ෂා කරන්න පුළුවන් වුණොත් ඒසොට යෝගාසිත එතනදී හම් වෙන යම් අත්දැකීමක්. එදිනෙදා වැඩ කරනකොට මේකට වැඩි විකල්ප රාශියක් තියෙනවා. ශක්පණිජෝගනේ ගඳත් එන්න ඉඩ තියෙනවා. යමක් කමේ රස බලමුත් ඉන්න ඉඩ තියෙනවා. නැත්නම් කතා කරමුත් ඉන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වෙන දේවල් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කොයි එකටත් කැඩෙන්න ඉඩ තියෙනවා. නමුත් මෙතන තියෙනවා ඒක වෙනද සීමිත පරිශ්‍රණයක්. සීමිත අභ්‍යාසයක්. ඒ නිසා මේක සක්මන හැරෙන වෙලාවදී හිත කැඩෙන එක දුර්ලභමක්වත් වැරද්දක්වත් කරදරයක්වත් නෙවෙයි. මේක පුංචි අභ්‍යාසයක් යම් යම් විචල්්‍ය සාධක වගේක් හැඟුම් උදාහරණෙදී බේර ගන්න තියෙන තැන. ඒ නිසා පරියංකේ දිගටම ඉඳලා කවදාකවත් ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට සක්මනේදී පරියංකේ තරම් සමාධිය නැති වුණාට අන්නේ පැත්තට මේ යම් යම් විචල්‍ය සාධක රාශියක් විවුර්ත වෙලා තියෙදි සත්‍යපත්තයෙන් මේ කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම අර පරියන්කේදී ඇති කරගත්ත විවේකය එච්චරම ඝන බහල නැති වුණාට විවිධ බාධක අභියෝගතා මැදින් රැක ගැනීම අභ්‍යාසයක් තමයි මෙතනදී කරන්නේ. ඒකට තමයි මේ බද්දේ කරත් නැත්තම් මේ මහාකච්චායන ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ඒ රූපයත් ඒ ඇහත් පටිච්ච සමුප්පන්නයි. මට ඕන නම් පයේ පවත්න්න පුළුවන් මගේ හිත. ඒකෙදි ටක් ගාලා හිත ඇහැට යනවා යනකොටම ඒක කුප්පන જાති රූප ඕන තරම් ලෝකේ තියෙනවා. ඒක රූපයක් බවට පත් වෙන්නේ මගේ මොඩකම නිසායි. එහෙම නැත්නම් මම පයේ හිටියම්. මගේ සතිය පය ගැටෙන තර තිබුණා නම් එල ඇහක් තියෙන කෙනෙක් විදිහට නෙමෙයි මම කටයුතු කරන්නේ අන්ධෙක් වගේ තමයි කටයුතු කරන්නේ. ඒලට රූප තිබුණට පෙනුනට අන්ධෙක් වගේ වැඩේ වෙලා තියෙනවා. එතකොට ඇස්සත් වෙනවොත් අන්ධෙක් කියලා කටයුතු වෙනවා. මොකද පයේ ගෙනිච්ච සතිය පයේම ගෙනල්ලා තියෙනවා. එහෙම වෙනවනම් හොඳට යම් කිසි කෙනෙක් තනබලාගත සතිය සක්මනේදී හැරෙනකොට කඩා ගන්න නැතුව යනතරමට ඉන්දිය මේ සංවරය තියෙනවනේ එයා හම්බ වෙන්න ගිය මිනිස්සෙකුට උනත් ලැජ්ජා හිතෙනවා කඩන්න යා. අර තේරෙන පටන් ගන්න මේ මනස 10නකට සමවැදිලා ඉන්නේ. මෙතෙන් ඩයිලා ඇද්ද කරලා වටේ කරකුණාට පිටින් බලන රූප වලට අන්ධ රූපයක් තියෙනවා. අන්ධ භූත ගතියක් තියෙනවා. එහෙනම් සද්ද වලට බීරි ගතියක් තියෙනවා. ඒකෝට මේ බලාගෙන ඉන්න මිනිස්සයාට තිබේම සතිය පිටුන. ඒක මහබුදුම දෙල්ලමක්. කවුරු හරි හොඳට මේ වැඩේ කරගෙන යනකොට අනික කෙනස යෝගාවචරයට එක්කන් යාට ලෝක කමටහනක් වෙනවා. නැති කෙනෙක් උනත් තේරුම් ගන්නවා මේ මනුස්සයා ඉන්නේ කටේට කෙරුවට මොකද? මොම බැඳිච්ච දපණ වෙච්ච ගතියක් කියලා. එතකොට වෙන්නේ පරියන්කට හම්බෙච්ච නැති කංකටළු තත්ත්වයක් ඇති වුණත් යෝගාවචරය අසංහීරං රූප දැක්කා කිපෙන්නේ නැහැ. ශබ්ද තිබුණා ඇහෙන්නේ නැහැ. ඉතින් මේක භෞතික විද්‍යාවට මොන විද්‍යාවකටත් අල්ලන්න විදියක් නැහැ. ඒ මොකද? ඒකේ ඒකේ තියෙන තියෙන දේ පේනවා. මේ පේන දේ තියෙනවා කියන පදනමයි. මෙතනදී අපි තමා වශයෙන් ඔප්පු කරලා පෙන්නනවා. එතන දේවල් තිබුණට පේන්නේත් නැහැ. ඒ වගේම ඒ පහේ අපි අත්දකින මේ ධාතු ගුණ තද ගතිය බුරුල් ගතිය වගේ හොඳට දැනුණාට පයර දැනුණාට වලලා බලලා පෙන්වන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි එතන තියෙන්නේ. ඒ නිසා අවධානය යොමු කරන්නේ කොතෙන්ද කියන එක එතනදී හරි හරි මේ ශේෂ්ඨ තත්වයකදී පරිශීලනය කරන්න වගේ යෝගාවචරයට තල්ලුව කරන්න. ඉතින් මේකෙන් තමයි ඊට පස්සේ යෝගාවචරයා ඒ එදින්දා වැඩ කරනකොට ඊටත් වැඩිය විචිත්‍ර තත්ත්වයන් යටතේ විවිධාංකරණ විවිධාංගීකරණ වෙච්ච තත්ත්වයන් යටතේදී හිත බේර ගන්න පුළුවන් ඉඩක් තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. එහෙම නැත්නම් එයා හිතනවා මට කෙලෙසයක් ආවා. ඒ කෙලෙසය ආවේ අසවල නිසා. නැත්නම් අසවල දේ නිසායි කියලා අනිවාර්යයෙන්ම කෙලස් ඇති වෙන්නේ බාහිර වස්තු වල කියලා නැත්නම් බාහිර වස්තුවේ කෙලෙසක් තියෙනවා කියලා ඒ තන්නේ විශ්වාසික තමයි මේ ගෘහී ලෝකේ ගත කරන්නේ. ඒකයි අපි මේ ලෝකේ මේ සදාචාර සම්පන්න කරන්න හදනවා කියලා කියන්නේ මේ ලෝකෙ මට්ටම් කරන්න. බුදුජානනාතිකන කවදාකවත් ඒ ලෝකේ මට්ටම් කෙරුවට හිතේ තියෙන ඒ කෙලෙස් තියෙන තාක්කල් ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන් ඒ නිසා ලෝකයේ විචිත්තත්වයේ එතනම තිබිච්චාවයි ඒ සූරවීර පුරුෂයා තමන්ගේ චන්දරාගය හිතේ තියෙන චන්දරාගය නතර කරන්න උත්සාහ කරනවා කියලා ඒක හරීම විප්ලවීය මේ ඉදිරිපත් කිරීමක්. ඒ වගේම හරීම පුදුම ජවකවන පරිශ්‍රණයක් කෙනෙකුට මේ ජීවිතේ කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා මේ වෙලාවක උරදෙන, ලය දෙන සමාධිය සමත සමාධියක් කොහොමඩක්වත් වෙන්න බෑ. සමාධියක් නැතුව වෙන්නත් බෑනේ මෙච්චර තීක්ෂණ වැඩ. ඒ නිසා යෝගාවචරයට පරියන්කේදී යම් ප්‍රමාණයක සතියක් පිටවගෙන දවසක සක්මන් කරන ගමන් මේ වගේ දෙයක් අත්දැක ගන්න පුළුවන් වුණොත් රූපෙකුත් තිබුණා ඒක මගට යනකොට තමයි තේරුණා මම දැන් රූප බලන්නේ කියලා එහෙම නැත්නම් රූප වලට අහු වෙන්නේ නැතුව තමයි ධක්මන හරවගෙන එන්න පුළුවන් වුණා නම් හොඳට තේරෙනවා මෙතන තියෙන සමාධියක් නමුත් ඒ සමාධිය අර ධ්‍යාන නිමිත්තක් බලාගෙන හෝ කසින් නිමිත්තක් බලාගෙන හෝ ඇස් දෙක වහගෙන ගත්ත සමාධියක් නෙවෙයි. බොහොම සෙල්ලක්කාර සමාධියක්. ඒකට සමාධිය කියන වචනය යොදන්න සමහර කැමති නෑ. ඒ මොකද අර සමාධිය කියනකොට අර හිතේම ආගත්ත චිත්ත රූපේ එතන නෑ. බටේර රාම බටේ තියෙන රාමෝ එතන නෑ. නමුත් වැඩේ සිද්ධ ඊට පස්සේ එදිනදා වැඩවලත් කරන්න මේක පුරුදු වුණාට පස්සේ අනිත් ඕනම කෙනෙක් ඒ මනසට චෝදනා කරන්න ඉඩ තියෙනවා. ඇයි ඒ වගේ තැන් වලට යන්නේ? රාගය ඇති වෙන තැන් වලට යන්නේ මොකටද කියලා චෝදනා කරනවා. නමුත් ඒ පුද්ගලයා දන්නවා තමන්ගේ සීමාව. එයාට ඒ රාග දනවන හිතවිල්ල කරා දනවන රාග රත්ත රූප දර්ශනයක පවා සතිය වැඩිවීමට එහෙම නැත්නම් මේ සහරත් හිතක් ඇති නොකර ගන්න අසංහීරං කියන හිතක් ඇති කරගන්න ඒක පරිශනාකාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඔය නාගසමාල හාමුදුරුවෝ පින්ඩපාතේ යද්දී අංගනාවක් නටන. උද්දට බීලා සංගීත රාවේත් එක්ක නටන. ඉතින් ඒක සහායක භික්ෂුන් වහන්සේ නමකට විසම දර්ශනයක් බලන්න එපයි කියලා කියනවා. මේ ස්වාමීන් වහන්සේ මේක දකින්නේ මාර්යා විසින් පාරමද අටවන ලද උගුලක් කියලා. ඒක මත් නොවන කෙනෙක් නෑ. ඉතින් ඒ ශාංශයට පේන්න පටන් ගත්ත මේ වගේ සියලු දෙනාගේම ධනමන පිනවන රූපයක් ආවට පස්සේ මොන්න තරම් කෙලස් ප්‍රදේශයක් ඇවිස්සෙනවද කියලා ඒක ගැන බලාගෙන ඉන්නකොට මේ මාර පාශේදී බලනකොට ඒ ශාංශිකේ රහත් භාවය කියලා නටන නාටිකාංගනාවක් බීමත්ත සංගීත රාගයට නටනකොට ඒක දිහා බලන ඉඳලා ඒකෙන් චන්ද රාගය නෙවෙයි පහළ වුනේ. නැත්තම් කාම ඡන්දේ නෙවෙයි පහළ වුනේ කුසල ඡන්දයක්. ඒක නිසා සාමාන්‍ය දර්ශනයකට බලනකොට නම් පේන තියෙන සංසය නොකළමනා වැඩක් කරයි කියලා. ඒත් අවසාන ඵලයේ සංසය ගොඩක්. ඒ නිසා ඒ එතන සමාධියක් තිබුණයි කියලා හෝ එහෙම නැත්නම් මේ අරණ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාකාර සත්‍යක් මොකක්වත් නැහැ. නමුත් ඒ ශාන්‍යංශය හොඳට දන්න නිසා විවේක වෙන හැටි, විස්රාම වෙන හැටි, උදකලාව කියන එක ඒ වෙලාවේදී කොහොම හරි සියල්ල එකලස් වුණා. ඒක දකින්න පුළුවන් වුණා එතන තියෙන මාරපාශයක් විදියට. ඒ වගේම ඔය බොහොම ප්‍රසිද්ධ කතාවක් ඔය ලංකාවේ සඳහන් වෙනවා අනුරාධපුරේ බලා යන සංඝයා වහන්සේ තමයි. සෑගිරි කන්දේ ඉඳලා යනවා මිහින්තලේ ඉඳලා. ඉරේලිය වැටෙන්න ඕනේ වෙනකොට රස්නේ නිසා සංසි පාදර්ම පිටත් වෙනවා. දෙපරජුට පාත්‍රය කරේ දාගෙන යනකොට යන්තම් කොස්කොල් නැටි පේන වෙලාව වෙනකොට නැත්නම් අරුණලු නගින වෙලාව වෙනකොට ස්ත්‍රියාවක් එනවා ඉස්සරහට. ඇවිල්ලා ඒ ස්ත්‍රියාව අර 64න් එකක් පාලා උමරි පාලා යනවා. හාමුදුරුවෝ දකින්නකොටම දැක්කේ ඒ ස්ත්‍රියගේ ඇට ටික තමයි. දත් ඇට ටික දැකලා එතනම අට්ටික සංඥාවල. ඒ කියන්නේ ඒ සංජ කල්ලාතු හොඳට අට්ටික සංඥා වඩපු කෙනෙක් දැක්කේ අට්ටික සංඥා වඩ වඩා යනකොට හොඳ ඉර නගින වෙලාව මධ්‍යමයේ සීතලේ ඒ සංජ අට්ටික සංඥාවෙන් චතුර්ථ ධානයට හිතනම් වල ඒකේ රහත් මේ මේ යන ගමනේ එතකොට මේ මේ ස්ත්‍රියාව ඊට ඉස්සෙල්ලා දවසේ අඩදබරයක් වෙලා ස්වාමි පුරුෂයා නැගිටින්න කලින් නැගිටලා අම්මගේ ගෙදරට යන ස්ත්‍රියාව. ස්වාමි පුරුෂයා නැගලා ස්කබ කටලා නැගිටලා බලනකොට ගෙදර ගෑණි නැහැ. ඒ මිනිස්සේ අඹාගෙන යනවා පිටිපස්සේ. මේ මිනිස්සේ යන්න තියෙන ගෑණි අම්මගේ ගෙදර තමයි කියලා යනකොට සංඥා නමක් අම්බෙනවා. අම්බිලාන ස්වාමීන් වහන්සේ ස්ත්‍රියාවක් දැක්කද කියනවා ස්ත්‍රියාවද පුරුෂයාද දැක්ක දන්නේ නැහැ. දත්තට ටිකක් යනවා දැක්කයි කියලා. ඒ නිසා තස්සා දන්තක් ටිකක් දිස්වා. පුබ්බ නිමිත්තම් මනසිකරී. තතේව දීරෝසෝ අරහත්තං අපාපුණී කියලා ගාතාවක් හදලා තිනවා. ඇයිගේ දත්තක දැකලා මේ සංඝයා වහන්සේ පූර්ව නිමිත්තක් එතන කරින් වැඩලද අට්ටික සංඥාව ගත්තා. තතේව සෝ දීරෝ තේරෝ එච්චරයි මේ මේ නොබැලිය යුතු අමර්ෂපාන ස්ත්‍රියාවකේ තියෙන රූපේ පවා විවේකය එහෙම නැත්නම් හුදේකලාව දන්න මේ දීක ස්වාමීන් වහන්සේ ඒකම අට්ටික සංඥාවට යන්න පුළුවන් අට්ටික සංඥාව නම් පිළිකුලට යන්න පුළුවන් නැත්නම් ධාතු මනසිකාරයට පරිවි ධාතුට යන්න පුළුවන් එහෙම නැත්නම් වසී වර්ණ කසිනයක් වගේ සුදු පාටට යන්න මේ සංසේ වඩලා තිබිලා තින්නේ අසුභ භාවනාව. ඒ අසුභ භාවනාව මතින් ඒකින් අසු භාවනාවේ යන්න පුළුවන් ඇත්තටම පළවෙනි ධ්‍යානෙට විතරයි. ඒකට ගිහිල්ලා ඒ ශාස්ත්‍රයෙන් rahat වුණාට පස්සේ අර දර්ශනයෙන් ඒ ශාස්ත්‍රය අවශ්‍ය ප්‍රයෝජන ගන්නවා. ඒ කියන්නේ මේ රක්තපාල ස්වාමීන් කියන විදිහට මේ අටවලා තියෙන උගුලේ හැම කනවා. හැබැයි හබක ගස ගන්න, උගුල ගස ගන්න. ඒ නිසා ඉත්‍ත්‍යාට පින් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මේ භික්ෂුවකට කාම රාගය ඇති වෙලා කුසල කාම ඡන්දය ඇති වුණා නම් ඒ අවස්ථාව හැටියට නරක දෙයකට පෙළඹෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ඉතින් බේරගත්තේ ඒ ස්වාමීන් වහන්සේ මේ හුදකලා විවේකයේ තියෙන බොහොම ගැඹුරු හැඟීමක් තියෙන නිසා. ඒක නිසා එහෙම නැති කෙනා හැම වෙලාවටම කියනවා අපිට රාගය උපදින්නේ අසවලා අසවල් දේ කරපු නිසායි කියලා. මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වයට විචිත්‍රන රමණීයත්වයට දොස් කියනවා භවනා කරන කට්ටිය එහෙම තැන් වලට යන්න එපයි එහෙම කියන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ ධර්මයේ තියෙන ඒ අර සෙල්ලක්කාර ගතිය දන්නේ නැති නිසා. එහෙම නැත්නම් මේ ඒකේ තියෙන ඒ සම්ප්‍රදායට විරුද්ධව යන ගතිය දන්නේ නැති නිසා. බුදුරජාන් වහන්සේ කියනවා අතේ තුවාල නැත්තම් වසභාජනයට හත දැම්මට කමන්නේ නැහැ. අතේ තුවාල තිබුණොත් තමයි තුවාල යනෝ වස ඇතුල් වෙන්නේ. වෙන විදිහට කියනවා නම් මේ දෙහිටිය කරන්ට් එක ඇල්ලුවාට කමන්නේ නැහැ රබර් ග්ලව් එකක් දාලා තියෙන වෙලාවේ. ඒ රබර් ග්ලව් එක දැක්කේ නැතුව කෑ ගහන්න පටන් ගත්තොත් එimhe ඔක අල්ලන්න එපාවතර කහන් එක තියෙනවා වදින්න පුළුවන් කියලා රබර් ග්ලව් එක දාපේ කරන්න හිතනවා හරි හරි ඒක දැම්මා කෑ ගහුවා හරි නමුත් මේක රබර් ග්ලව් එකක් දාන්න ඉතින් එතකොට මේ දෙන්න අතර තියෙන ගැටුම වගේ තමයි මේ පුත්තජනයත් ආර්ය බිමටපත් වෙච්ච එකනත් අර පිටේ වනේ කියන මීම පඳුරට බයයි වගේ. පුත්තජනය ඉන්නේ හැමදාම අනුන්ට දොස් කිය. මට රාගය ඇතුනේ මට ද්වේෂය ඇතුනේ අනුන් නිසායි කියලා. ඒක සරුවචනාංශය කියනවා ඒක තමයි ස්වභාවේ. ඒ සාරණාංශලා ආශ්‍රය කරපන්. සත්පුරුෂයන්වහන්සේලා ආශ්‍රය කළා. ඒ බණ අහලා ටික ටික පුරුදු කරන්න. කොහොමද පරියන්කේ ඉන්නකොටවත් අඩු ගානේ ආනපාන ගෙවෙනකන් ඉඳලා හිතට රාග අරමුණු වෙනවා, ද්වේෂ අරමුණු වෙනවා, මේ සැප වේදනාව වෙනවා, දුක් වේදනාව එව්ව නිකන් මම නෙවෙයි කියලා, මගේ නෙවෙයි කියලා හිත පොඩ්ඩක් අර ඇති කරගත්ත විවේකයේ තුල තියෙන ස්පාසුව තුල තියෙන හුදේකලා බව මේ ජීවිතේ මේ භාවනාවේ තියෙන අත්‍යන්ත වැදගත් දෙයක් කියලා. හොඳට ඒක පුරුදු කරගත්තොත් නිර්වචනය කරගත්තොත් ඒකේ ඉන්න පුරුදු වුණොත් සක්මනේදී පොඩ්ඩක් දුරට ඒක තව විවිධාංගීකරණය කරන්න පුළුවන්. ඒ වගේම සක්මනේ එහෙම පුරුදු කරාට පස්සේ ඒ යෝගාවචරයට මේ එදිනදා ජීවිත වැඩ කටයුතු කරනකොට යම් යම් අවස්ථාවල තමන් හිතට ධෛර්ය ආපු වෙලාවක ඒක දිහා බලලා හිත කෙලෙස නොගන සිටීමේ අභියෝගයට ගන්න පුළුවන් මේක කවදාකවත්ම සදාචාරවාදියෙකුට තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ සදාචාරවාදී අනිවාර්යයෙන්ම දන්නේ කෙලෙස් නැති තැනක ඉන්න එක තමයි මුළු ජීවිතේම කරන්න ඕනේ කියලා. නැත්නම් මුළු රටම ඒ කෙලෙස් දනවන අරමුණ වලින් තොර කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඒ කෙලෙස් දනවන අරමුණක් ආවොත් ඒ අරමුණ මරන්න හදනවා විනාශ කරන්න හදනවා මොකද අනික් කඩේට කෙලෙස් උපදී කියලා. ඒ මොකද මේ කෙලෙස් උපදින ශාතියාව දන්නේ නැති නිසා. සරුවචනාංශයේ මේ සියල්ල දන්න නිසා උන්වහන්සේ කියන ආධුනිකයාට පිටේ වනේ තියෙන මීමට ඒ පඳුර බයජනක වුණාට ඒ හොඳට දන්න කෙනෙකුට ඒ ගාණක් නැහැ. එයා දන්නවා ඉතින් අරස වෙන හැටි. ඒ නිසා බුදුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා මේ එක එකනා සංඝයාට කියනවලු මේවා සංඝයාට ගැලපෙන්නේ නැති වැඩ කියලා. උන්දලා දන්නේ නැතුළු අපි බුදුහාමුදුරන්ගේ ගෝලියෝ කියලා. අපි තමයි නියම සුදුස්සෝ බුදුහාම තමයි අරහත්. ඒකට සංසං කරන අපි තමයි නියම සුදුස්සෝ ඕනම තැනක ඕන දෙයක් කරන්න ඒව ගැන බයෙන් දඟලන අතේ තුවාලා තියෙන මේ පෘ탁ජනිකෝ එහෙම දන්න කෙනෙකුට අත දික් කරන්න ගියාට ගස් දන්න කෙනාට කොල කලා පාන දෙයක් ඇත්තේ නැහැ. නමුත් මේක මේ පව් කරන්න ලයිසන්ස් දීපු එකක් එහෙම. එහෙම නැත්නම් මේ Tamanට විෂම දේවල් කරන්න දීපු බලපත්‍රයක් නෙමෙයි. තමන් ඒ මට්ටමට ආවනම් තමන් ඒ විමුක්ත වෙන එක විවේක වෙන එක විස්රාම වෙන එක උදකලා වෙන එක ඒක මේ කෙනෙක්ගේ ගතියක් නෙවෙයි ධර්මතාවය. ඒකට මේ පැවිදි වෙන්න ඕනේ. ඒක නැත්නම් මේ ජීව නැතිව ඉන්න ඕනේ. ඒවා සේරම ලේහිරත් පහසුරත් කියන බින්දහතර කාරණා විතරයි. හම්බ වෙන හම්බ වෙන අවස්ථාවේදී ලැබිලා තියෙන විවේකය විස්රාමය හුදේකලාව පුළුවන් තරම් අභියෝග තත්ත්වයටදී අභියෝග තත්ත්ව මවන්න යන්න එපා ඇති වෙන්නේ ඒ එනේන වෙලාවේදී ලදලද අවස්ථාවේදී මේ ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය ටික ටික ටික ටික වැඩි කරනවා නම් මම හිතනවා ඒක හරීම సౌందర్యාත්මක ජීවිතයක් වෙයි කියලා. හරීම නිතර තිරිහන් වෙන ජීවිතයක් වෙයි. නිතර ජීවත් වෙන ජීවිතයක් වෙයි. එහෙම නැත්නම් කෙලෙස් එනකොටම බයි. කෙලෙසර්මණක් එනකොටම ඒකට දොස් කියලා අලි අවුලක් ඇති කරනවා. ඒකෙන් පේන දෙන අභාවිත මනස සත්පුරුෂය දැකලා නැහැ, සද්ධර්මයක් අහලා නැහැ, උත්සාහ කළා. ඒක නිසා ඒ සත්පුරුෂ ධර්මයේ නැත්නම් ආර්ය ධර්මයේ හැසිරෙනවා නම් අපි සරුවච්චන් වහන්සේ ඉන්න කාලෙම ජේතවනාරාමේ එදා ඉපදුනේ නැහැ කියලා කනකාට වෙන දෙයක් නැත්තේ. මොකද මේ ධර්මයේ යල්පයින් ගතියක් නැහැ. ධර්මයේ කාලානුරූපව ජරාජිතාවට යන ගතියක් නැහැ. ඒ නිසා සතං ධම්මං න ජරං උපේති කියලා කියනවා. මේ සත්පුරුෂ ධර්මයේ කවදාකවත් ජරාවටපත් වෙන්නේ නැහැ. ජරාවටපත් වෙන්නේ නොපුණු මනසට. එහෙම නැත්නම් පුහුණු කරපදෙච්ච මනස. ඒක නිසා ඒ ඉන්දියා සංවරයේදී සර්වචන් වහන්සේ පෙන්ලා දීලා තියෙන මේ විප්ලවීය ස්වභාවය. එහෙම නැත්නම් මේ රැඩිකල් වාදී ස්වභාවය හිතා ගන්න අමාරුයි. අර සර්වඥන් වහන්සේ වගේ ආගමික ශාස්ත්‍රඥ වහන්සේ නමක් විනයක් ගැන කතා කරන කෙනෙක් සම්පූර්ණ ඒ සංස්කෘතිය ඉඳගෙන ඒ ඒ සම්මුතියෙම ඉඳගෙන ඒක ගරු කරන ගමන් හරියට මේ විවේකයේ තේරුම් ගත්ත කෙනාට විස්රාමයේ තේරුම් ගත්ත කෙනාට ඒ හුදකලාව තේරුම් ගත්ත එකනට පාර පෙන්නලා දීලා තියෙනවා. ඒ ලෝකේ එහෙම තිබිච්චාවයි. චිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත් දීරෝ විනේති චන්දා. ඒ ලෝකේ විචිත්තත්වයේ එහෙම තිබිච්චාවයි. උඹ සූරේක් නම් උඹ වීරයෙක් නම් උඹ ධීරයෙක් නම් උඹ කුසල ඡන්දයකට පොඩ්ඩක් නැත්නම් ඇතුලෙන් එළියට එන ධර්මතාවය ගැන පිළිබඳ පරිශ්‍රම වෙන්නේ. මේකම වෙන විදිහට කියන්න පුළුවන්. අපිට රූපයක් දකිනකොට ඒ බාහිර රූප නැත්නම් රූප ආරම්මණය කියන එක ඇතුළත එකක් වෙන්න පුළුවන්. නමුත් බොහෝ විට බාහිර එකක්. ඒ බාහිර එක චක්කු ප්‍රසාදයට එල්ල වෙන එකට කියනවා ආපාදගත වෙනවයි කියලා. මුලිච්ච වෙනවයි කියලා. ඒ මුලිච්ච වුණාට පස්සේ අර ඉස්සලා කිව්වා වගේ දැන් චක්කු විඥානය පහළ වෙලා ඒ චක්කු විඥානීය නැවත නැවතත් නැවත නැවතත් ඒකම ඒ හිතේම පහළ වෙන්නේ නැත්නම් ඒ රූපේම තමයි පහළ වෙන්නේ ඇතුලේ මොකද්දෝ සංසාරික බැම්මක් තියෙන නිසා. නැත්නම් ඇතුලේ තමන්ගේ මොකද්දෝ රුචිකත්වයක් මේකට තියෙන එකයි. නැත්නම් ඇතුලේ තමන්ගේ මේ පෞරුෂත්වයේ බැඳීමක් තියෙන නිසායි. එතකොට එකම රූපයක් අපි දිගට බලනවයි කියලා කියන්නේ ඒක රූපයේ තියෙන ගතිය තමයි පිට ඉඳලා ඇතුළට එන එක. නමුත් අර සංසාර ගතිය නිසා, රුචිය නිසා, නැත්නම් කර්ම ශක්තිය නිසා ඒකට ඇති කරන ඡන්දය, ඡන්ද රාගය ඇතුළෙන් පිටතට යන්නේ. ඒකට ආශ්‍රව ධර්ම කියලා කියනවා. පිට ඇතුලේ තියෙන වැగిරෙන පිටතට වැగిරෙන මොහොදු වෙන ආශ්‍රව ධර්ම. ඒකට ඇතුළේ පිටේ ඉඳලා ඇතුළට යන එකයි ඇතුළට යන පිටේ එකයි දෙක වෙන් කරගන්න බැරි කම නිසා තමයි පුත්තජනය හේරම පිටතට හේතු කරන්නේ. හොඳට විවේකීව බැලුවොත් මේ ආස්වාසය කියලා කියන්නේ පිටේ ඉඳලා ඇතුළට හුස්ම ගන්න එක. ප්‍රස්වාසය කියලා කියන්නේ මේ ඇතුළේ තියෙන හුස්ම පිටකන. ඉතින් මේ දෙකවත් වෙන් කරගන්න බැරි නෑ. මේ රූප ධර්ම දෙකවත්. එයාට අමාරු වෙයි පිටේ ඉඳලා වර්ණ රූපය ඇතුළට එන හැටි. ඒ වර්ණ රූපය පහළ වෙන නිසා තමංගේ ඡන්දය, කාම ඡන්දය, නැත්නම් මෙතන සංඝය කියන පදය බැඳෙන ගතිය ඇතුළෙන් පිටතට වැක්කෙන එක. මෙන්න මේ දෙක වෙන් කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඇතුළෙන් පිටේ ඉඳලා ඇතුළට එන එක සංවර කරලා කවදාකවත් ලෝකේ කරන්න බෑ. එකක් කරත හැකි ඇතුළෙන් පිටතට වැగిරෙන මේ කාම ඡන්දය. මේක Tamange වගකීමට වැටෙනවා. ඒක නිසා ඒ ඉන්දිය සංවර සූත්‍රයේදී සර්වඥාන්සේ කියන අපෘතක්ඥයට චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං මේ ඇහැ ගැනමයි අපි නිදර්ශනෙට ගන්න. ඒ කියන්නේ අනිත් එක්කෝටම මේ සමාන නිදර්ශනේ. චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං. මනාපයක් හෝ අමනාපයක් පාලෙනවා. මධ්‍යස්ථව දකින්න රූප දිගේ අපි එලවලා බලන්නේ. රූප මනාපේ හෝ අමනාපේ තීව්‍ර රූප පොටොත් අරගෙන ලොකු කරගෙන තියාගෙනත් ඉන්නවා. ඒ තරමට මේක අපිට අපි කැමති වෙනවා අකමැති. ඒ මේක දැනගෙන දැන් මේ මට කොමනාපයක් ආවේ කොමනාපයක් ආවද දැනගෙන යත්වාදීකරණ මේ තංග සංගතම් විහරන්තං උපපජ්ජති පාප කාකුසල ධර්ම තත්ත සංවරය අපජ්ජති යම් හේයකින් මේ ඇතිවෙච්ච මනාපය මේ ඇතිවෙච්ච අමනාපය නිසා අසංවර වූ හිතකින් ගත කරොත් උපදින්න ඉඩ තියෙන කෙලෙස් මේවා මේවා කියලා දැනගෙන එහෙව් කෙලෙස් නොයිපද වීම පිටත හිත සංවර කර ගැනීම තමයි පුතත්ජනත දෙන පාඩම. ඒක දැනටම දන්න රූපේ දැක්කා එක්කම නාපේ පහල වුණා එක්කම නාපේ පහල වුණා මේ මේ දැන් ගැම්මට යනවා මේක හැල්මට යනවා මේක ඒ රූපේ දිගටම අභිරමණය කරනවා නම් ධිකටම චන්ද්‍රාලේ පහල වෙනවා. අසංහීරා. එපා එකක් නම් දැක්කේ අසංකුප්පං කිපෙනවා. අසංකුප්පනේ කුප්පං කිපෙන ගතිය තියෙනවා. මෙන්න මේ රාගය හෝ මෙන්න මේ කිපෙන ගතිය දිගට දැන් එන්නේ ඉඳ තියෙනවා. ඒ නිසා මෙතනදී මම තවදුරටත් ඒ හැල්ම, ඒ රැල්ල, ඒ ගැම්ම යන්න නොවීම වෙනස යමක් කළ යුතුද? ඒකට කියනවා ඇහි සංවරය කන නහරේ දිව කය හැම එකටම මේ එකම පදේ තමයි පාවිච්චි කරන්නේ. කරනකොට කරනකොට මේ මනසට අවස්ථාවක් හම් වෙනවා. ඒ ගත්ත ගැම්ම ඒකට දිගට යන්න දෙන්නේ නැතුව කොයි තැනකදී හෝ සතිමත් වෙලා නැවත එක්කෝ රූප බලන එකෙන් සද්ධාහන දැන නැත්නම් මූල කර්මත්තන්න කොහේ හරි. යම් වෙලාවක සෝවන් වුණොත් නැත්නම් ආර්ය தත්තරපත් වුණොත් ඒ පුද්ගලයාට වෙන්නේ චක්කුණාස උපන්දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං. එයාටත් රූප දැකලා රූපේ මනාපේ උපදිනවා. ඒ වෙනත අමනාපේ උපදිනවා. නමුත් තත්ත අට්ඨියති හරායති jigucchati. අනිච්ච සංඥා උපදවනවා. නීච්ඡති ආ දන්නවා දැන් මේ විවේක තිබිච්ච හිත විස්රාම වෙලා තිබුණ හිත උපේක්ෂාව තිබුණ හිත එහෙම නැත්නම් හුදේකලා වෙච්ච හිත දැන් ඔන්න ඇද්දා එක පැත්තකට. දැන් රාගේ පැත්තටද දැන් දෝෂේ පැත්තට ඇද්දායි කියලා දැනගන්න. දැකලා ඉවර චි මෙච්චර වෙලා තිබුණ විවේකයේ මට නැති වුණා. උපේක්ෂාව නැති වුණා. දැන් මේ රාගෙට ගියා ද්වේෂෙට වුණා කියලා එයාට පුංචි ලැජ්ජාවක් ඇති වෙනවා කියලා. ඒකට කියන්නේ න ඉච්ඡති න ඉච්ඡති කියන පදේ විස්තර කරන්නේ අට්ඨියති හරායති jigucchati අට්ඨියති කියන්නේ මේක හැර දාන්න හිතෙනවා හරායති කියලා කියන්නේ අතහැර දානවා jigucchati කියලා කියන්නේ අට්ඨියති කියන්නේ ලැජ්ජ වෙනවා jigucchati කියන කියන්නේ හරායති කියලා කියන්නේ හැර දානවා අට්ඨියති හරායති jigucchati ඊකට jugupsa දෙනවා දැන් මේ ලස්සන තිබුණ හිත කෙලසුණයි ඉතින් මේක අභාග්‍යයකට වගේ ඔය ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ අනිච්ච සංඥා කියලා න ඉච්ඡති කිය. අපේ අටුවාවත් පොතේ තියෙන අනිච්චා සංඥා. අනිච්චතාවය ගැන කතා කරනවා. මෙතන තියෙන්නේ අනිච්චතාවය නෙවෙයි නිත්‍ය නැති කතාව නෙවෙයි ඉච්ඡතාවය නෑ කියන එකයි. ඒ බුරුමතුආ පොතේ නම් ටිකක් මේක දැනගෙන තියෙනවා. නමුත් අපේ සිංහල පොතේ ඔක වරද්දවල තියෙනවා කිරිමානන්ද සූත්‍ර පටන් ගන්නෙත් අනිච්ච සංඥාවෙන් පස්සේ වෙනවා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති ජිගුච්ඡති ඉතින් අටුවචානවල කියන්නේ අනිච්ච කියන පදෙම තමයි සම්බන්ධ කරන්නේ. එතකොට අනිච්ච කියනකොට දන්තද ඡයන දෙකක් බැඳෙන්නේ. අනිච්ච කියනකොට ඡයන වැඩි මහ ප්‍රාණ ඡයන තියෙනවා. එතකොට ඉච්ඡති කියන පදේ කැමැති වෙයි කියන පදේ අනිත් පැත්තයි තියෙන්නේ. නිච්ඡතාවේ නෙමෙයි. ඉතින් මේක මේ භාවනා කරනකොට දැනගන්න ඕනේ. සෝවාන් වෙච්ච කෙනෙකුට උනත් රූපයක් දැකලා මනාපය උපදිනවා. රූපයක් දැකලා අමනාපය උපදිනවා. ඒක මේ මාසසේ හැටි. ඒ පෘථග්ජනය ඒක රහසින් අභිරමණය කරනවා. ඒකල හිතන එක මට ලැබිච්ච ලකූ ලාභයක් කියලා. අදහන්නේ නැහැ ඒකට පිටේ හිතු ආකාරයේ උපදින තැන කේස් වලට දොර වහන්නට දන්නේ. නමුත් ආර්යයන් වහන්සේට දැකලා අනේ මයිලඟ තිබුණ මේ විවේක හිත නැති වුණා. මැදේ කරත් එක් හැදුනා. විස්රාමේ නැති වුණා. උපේක්ෂාව නැති වුණා කියලා ඒ වෙච්ච අලුතෙන් ආපු ඒ දේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා අට්ඨියති හරායති ජිගුච්චති. එනිසා යාට රූප රාග මේ ද්වේෂ පහළ නොවෙන එක නෙවෙයි කියන්නේ. දැනගත්ත ගමන් ආයෙකට පොහොර දාන්නේ. ඊට පස්සේ හාත්පසම වෙනස් කතාවක් රහතන් වහන්සේට සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේටත් සුභ සුභ වස්තුවක් දකිනවා. දැක්කට පස්සේ උන්වහන්සේටත් අවශ්‍ය නම් ඒකේ සුභ සංඥාව ගන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ කොච්චර භාවිත මනසක් තියෙනවද ඒකේ අසුභේ දකින්න පුළුවන්. එහෙනම් සුභාසුභ මැදට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අසුභ සංඥාවක් දකින උදේ පාන්දර ගැන දෙකුණක් දකින්න. නැත්නම් බලුකුණක් දකින්න. නැත්නම් බලු පර්චස් ටිකක් දකින්න. දැක්කට පස්සේ ඒකේ සුභේ දකින්නත් පුළුවන්. ඕන්න ඕක තමයි සංසාරේ හැටි කියලා ගත යුතු සංඥාවත් එහෙම නැත්නම් ඒක අසුබලගෙන නම් පුළුවන් නැත්නම් සුභ අසුබ දෙක අතර යන්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේගේ හිත රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන්න බෑ. කවුරුත් බොත්තන්තද කරාට රහතන් වහන්සේගේ හිත පෙරලෙන්නේ නැහැ. උන්වහන්සේට ඕන නම් කොයි දේ පෙන්වුවා. අසුබේ ගන්න පුළුවන් සුබේ ගන්න පුළුවන් ඒ නිසා උන්වහන්සේට තියෙනවා 이르තිය. ඒක අරහත් 이르තිය කියලා කියනවා. බාහිර තියෙන දේ සුබ වුණත් බාහිර තියෙන දේ අසුබ වුණත් උන්වහන්සේට මුලිච්ච වෙනකොටම සම්මුති වශයෙන් මේකේ සුභය අසුභය තේරෙනවා. Tamanට ඕනේ නම් සුභය අසුභය දකින්න පුළුවන් අසුභය සුභය දකින්න පුළුවන් එහෙම තමයි මේ නාගසමාන ස්වාමීන් වහන්සේ අර සුභ සංඥාව තියෙන එකේ මේක මාර උගුලක් වශයෙන් දැකලා බය වෙලා නැත්තම් කෙලෙස් උපදින තියෙන අවස්ථාව දැකලා එහෙම තියෙන රහත් වෙලා ඒක නිමිත්තක් කරගන්න ඒ නිසා විපස්සනාවට විශේෂ වූ අරමුණක් නැහැ මේ ආනාපානෙ ගන්න විපස්සනාට අවශ්‍ය කරන සතිය සමාධිය වඩන්න විතරයි. යම් ප්‍රමාණයකට සමාධි වඩනවා ඊපස්සේ නිමිත්තත් අයින් වෙනවා ආනාපානෙත් අයින් වෙනවා. ඒ අදාගත්ත සමාධිය මත ඉතින් ඊටු විපස්සනා ඥාන වෙනවා. ආයෙ කැඩුනොත් ආයෙ අර සමාධිය අරගෙන නැත්නම් ඒ නිමිත්ත අරගෙන ආයෙ ටිකක් හිත තන වඩා ගන්නවා. මේකට සමහර වෙලාවට ආනාපාන දිගේ ගියාට යම් තැනකදී තද බල හිතවිලි එන්න පටන් ගන්නවා සංඥා එන්න පටන් ගන්නවා චේතනා එන්න පටන් ගන්නවා එතකොට හිත විසිරෙනවා හරියට tempat වෙලා තිබුණ මීමැසි පොදියක් ඇවිස්සනවා වගේ එතෙන්දී සමාහයේ යෝගාවචරයට අතරමැදි හරිය කවන්නේ එක්ක ආනාපානෙම ගන්න පුළුවන් නැත්නම් බුද්ධ අනුස්සතිය ගන්න පුළුවන් නැත්නම් මෛත්‍රී භාවනා ගන්න මොකද එයා දන්නවා දැන් මේ ගන්නේ අර විසිරිච්ච හිත එකතු කරගන්න දවසක් සරුවචන් වහන්සේ වැඩ ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා භික්ෂුණී ආරාමයට. ගිහිල්ලා සූදු කහලා නැගිනියනේ තම තමන්ගේ සතිපට්ඨාන භාවනා කරනවාද කියලා. ඉතින් ඒ සියලුම දෙනා වහන්සේ වැඩි එක හොඳයි ස්වාමීන් වහන්සේ අපි කවුරුත් වගේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණය අපි සතිපට්ඨානේ වඩනවා කියලා සෝද සතුට සාමිජිකට යනවා. ඊපස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිලා කියනවා මට අවස්ථාවක් හම්බුණා සාහනස මම භික්ෂුණී ආරාමයට ගියා. ඒ ඒ භික්ෂුණීන් වහන්සේලා තම තමන්ගේ බණ භාවනා ටික කරගෙන යනවා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද ඔබ ඒගොල්ලන්ට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන එක කියලා දුන්නේ නැද්ද කියලා. එතකොට ආනන්ද හාමුදුරන්ට නිකන් අහපු නැති. ඉතින් කියලා දෙන්න ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැහැ. එතකොට ගන්දලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මං කෙරේ අනුකම්පා කරලා මට කරුණා කරලා මේ පණිදාය භාවනා පණිදාය භාවනා කියලා දෙන්නේ කියලා. ඒකට සරුවචනසේ සඳහන් කරනවා ආනන්දමේ සතිපට්ඨානය වඩනකොට මුنين අපි යම් ප්‍රමාණයකට හිත කීකරු කරගෙන ආනපනදිකේ හරි පිම්බීමක් කිරීම හරි සමතේ මේ සක්මණෙන් හරි කරගෙන ගිහිල්ලිවරලා මේ වේදනා චෛතසික වලට චරිත වලට සමහර වේදනා වගේක් එන්න පටන් ගන්නවා විඳීම් වගේක්. එතෙන්දි හිත දරන්න බැරි විදිහට විසිර. සම සමානකට සංඥා ඇවිල්ලා. මේ බොහොම ලස්සනට ගිය ගමන හලහපලා. කඩ කප්පල් කරලා දානවා. සමානට සංස්කාර වශයෙන් ඇවිල්ලා ඇවිස්සෙනවා. ඉතින් ඒ යෝගාවචර හරි දුකටපත් වෙනවා. අනේ මෙච්චර දුරට එනකම් භාවනා ගියා. දැන් මෙතෙන්දී හිතා ගන්න බැරි වේදනාවක් වගේක් ඇවිල්ලා හිතා ගන්න බැරි හිතවිලි වගේක් ඇවිල්ලා සංඥා වගේක් කියලා කරදර වෙනවා කියන්නේ. ඒකට හිත සම්පූර්ණයෙන්ම අර මීමැසි පොදි ඇවිස්සනා වගේ, පෑදිදී නිකම් බොරදී එකතුනා වගේ, අනාකූල ප්‍රවාහය ආකූල වුණා වගේ ගැස්සෙනවා. අන්න ඒ වෙලාවට යෝගාවචරය පණිදාය භාවනා කරන්න කියලා කියනවා. ඒ වෙලාවේදී හිත විසිරී කියලා පණිදාය භාවනා කියලා කියන්නේ මේ පැදලා ගත්ත අලු මේ අග්ගලා පිටි ටිකක් අලුව පිටි ටිකක් වගේ ඒක උඩ දැම්මොත් විසිකියා. ඒකට පැණි ටිකක් දාලා ගුලි කෙරුවොත් ඒක හැඩයක් කරගෙන තනකට දමලා ගන්න පුළුවන් තරමට උණ්ඩයක් වගේ හදන්න පුළුවන්. අලු ටික මේ අලු පිට අගල පෙට්ටික අලු ටික ගන්න අලු ටික අලුව පෙට්ටික ගන්න කාට හරි දමලා ගැහුවට කවදාකවත් එල්ලෙට යන්නේ නැහැ. ඒ හතරමෙද වැටෙනවා මොකද ඒකේ තියෙන අර වෙලිච්ච කච්චිය නිසා. ඒක නැවත එවිකිරණේ වෙන සුළු කච්චිය නිසා. පැණි ටිකක් දාලා ඕන තැනකට ගැහුවොත් කැණි දැම්මට පස්සේ ගහන්න යන්නේ නැහැ මං හිතන්නේ කවුරක්වත්. නමුත් ගැව්වොත් එල්ලට ගහන්න පුළුවන්. ඒ වගේ තමයි මේ විසිරණ ගතියක් එනවා. එතකොට ආය පණිදාය භාවනා කරන්න කියනවා, මෛත්‍රී සදාන්න කියනවා, බුද්ධ අනුසෙත් දාන කියනවා. නැත්නම් ආය ආනපනන ආය පිටියක් ගුරු කරගන්න වෙනවා. එතකොට ආය එල්ල කරන්න පුළුවන්. මම මේ විදිහට ඒ යනකොට තනින් තනින් දුවන වාහනේ යද්දිම බැටරි charge ඩයිනමෝගෙන් කරන්ට් එකක් දීලා බැටරියට charge වෙනවා වගේ. යනකොටම වරින් වර වරින් වර charge වෙන්නේ නැත්නම් අර වගේ පොඩි උපක්‍රම කරන්න කියලා. නමුත් ඒව කරන්න මේ පරියන්කේදී වුණාට මේ කියන විදිහට එදිනදා ජීවිතේ වැඩ කරනකොට අපි තැවෙන්න පටන් ගත්තොත් අනේ මගේ නරක වේලාවට මට මේ අසුබ දර්ශන තියෙන තැනකට යන්න වුණා සුබ දර්ශන තියෙන තැනකට යන්න වුණා මම ඉන්නේ කාම ලෝකයක එහෙම නැත්නම් මම ඉන්නේ പ്രേත ලෝකයක කියලා ඒ මොන දේ වුණත් Taman ආතුර වෙන්නේ මේ වර්තමාන අරමුණේ සංහිර භාවයේ අසංහිර භාවයේ අකුප්පා භාවයේ පිළිබඳව පුහුණුමදිකම නිසා. ඒසා හොඳට ඒක අවස්ථාවක් කරගන්න ඕනේ මට මෙතන තාම පුහුණුමදි නමුත් ඒක බාහිර පරිසරයේ දෝෂයක් නෙවෙයි. මගේ නොපුහුණු මනසේ, පුහුදුන් මනසේ ඇති කියලා ඒක දිනු කරන පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට ඕන කලබල පරිසරයක ඒ විවේකය, ඒ බද්ධේ කරත් එහෙම නැත්නම් ඒ කියන හුදේකලා බව ලබා ගන්න පුළුවන්. එදාට තමයි අපිට මේ පරිසරයෙන් කෙලස් වලින් සමුගැනීමක් කරන්න වෙන්නේ. ඒක ඒකට අවශ්‍ය කරන දේ තමයි අපි මේ පරියන්කේදී විවේකතනක් හදලා දීලා ඒක හොඳට තහවුරු කරගෙන ඒකට පිටින් දේවල් එනකොට හිත නරක කරගන්න නැතුව මේක වැඩිදුර අභ්‍යාසයක් කියලා. වැඩිදුර කඩින් පරීක්ෂණයක් කියලා දිනු කරගත්තොත් ඒක තවදුරටත් දිනු කරන්න පුළුවන් සක්මනේ. සක්මනේ දිනු කළොත් මේ භාවනා මධ්‍යස්ථානයේ තියෙන එදින්දා වැඩවලට ගන්න පුළුවන්. එදිනදා වැඩවලට දිනු කරපු කෙනාට ආපහු නැවත ගියේ වශයෙන් නම් ගෙවල් දොරට ගියාට පස්සේ ඒ පරිසරයට දොස් කිය කිය ඉන්නේ නැතුව එහෙම නැත්නම් ඒ බාධා කරන අය හොයනවා වෙනුවට තමන්ගේම ගෙනිච්ච ඒ ප්‍රතිශක්තිය, ඒ දැරීමේ ශක්තිය වැඩි කරගන්න පුළුවන් නම් එතකොට මම හිතනවා ඒ gederin අනික් මිනිස්සුන්ට උනත් ඒක හොඳ ආදර්ශයක් වෙයි. මේ මිනිස්සු කුප්පන්න බෑ කියන්නේ. කිපෙන ගති නැහැ. ඒ වගේම තද බල ආසාවකුත් නැහැ. ඉතින් මම හිතනවා මේ මේ කෑල්ල මම ඊයේ ධර්ම දේශනා නිමාවේදී මේ අපන්නක ප්‍රතිපදා වශයෙන් නැත්නම් සාමීච ප්‍රතිපන්න වශයෙන් පෙන්වුවා කරා. අත් මේ සූත්‍රය මේක හොඳට තව ඩිංගික්ක් ඉස්සර කරලා ඉස්සරහට ගිහිලා විස්තර කරන තැන තමයි මේ වර්තමාන අරමුණේ හිත තියාන හිතියා ඒකේ රාගය ද්වේෂය මොහ ඇති වෙන්න පුළුවන් අන්නේ ඇති වුණාට පස්සේ පිහිටිය යුතු ආකාරය මන නාහප කල්යන මිත්‍යන් ආශ්‍රය කරපු නැති කෙනාට වැඩිය කරගෙන ගිය කෙනාට අමුතු ප්‍රස්තාවක් වෙනවා හැබැයි හරියට Tamange මට්ටම දැනගෙන බැරි දේවල් වලදී කරන්න බැරි වුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. පුළු පුළුවන් වෙලාවෙදී ඒ තමන්ගේ ඉන්ද්‍රිය দমনය, බයලජ්ජාව, සතිය දිනු කරන දිනු කරන යන්න පටන් අරගත්තොත් හැම මතුවෙන සිද්ධියකින්ම තමන්ගේ ඒ විවේකය තහවුරු කරන එක. එනිකම් බුදු කාය විවේකය නෙවෙයි, චිත්ත විවේකයක්, උපති විවේකයක්. ඒ කාර්ය බහුල ජීවිතය ගත කරන්න පුළුවන් බවට අනන්තවත් මේ තොරතුරු ත්‍රිපිටකයේ තියෙනවා අටුවාවේ තියෙනවා. නමුත් ඒක මෙයාට වෙච්ච දේ මෙයාට අදාළ නැහැ. ඒ නාගසමාල හමුදුරන්ට වෙච්ච දේ තව කෙනෙකුට අරමුණක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අර දන්තක්තික ඒ තිසත් ස්වාමීන් වහන්සේට වෙච්ච දේ තව කෙනෙකුට නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් හැම අවස්ථාවකම සම්පූර්ණ ධර්මයක් තියෙනවා. අර ඒ උකහා ගන්න හිත එහෙම නැත්නම් ඒ විනීත හිත දියුණු කර ගන්න දන්න කෙනාට ලැබෙන ලැබෙන හැම අවස්ථාවකම තමන්ගේ අර ප්‍රතිශක්ති වැඩි වීමට ධෛර්යයක් වෙනවා. ඒ නිසා අද මම හිතන්නේ අපි අද ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනාව වෙනවා. මේ කොටස රිට් ටික යම් විදිහකට හේතු වෙලා ඉවත් වෙලා යන කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනාට gedara වැඩ පිණිස homework වලට වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්මදේශනාව මෙතෙන් නැස කරනවා. ශිල් දිනාටම සනසීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි පැයකට විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා. අද ටිකක් දිනුවක් පේනවා. මේ අපි හතරයි කාල විතර වෙනකන් සක්මන් භාවනා කරලා නැවතත් පරියන්කයකට එකතු වෙමු කියලා යෝජනා කරනවා. ඊට පස්සේ අපි අද රැයට 8ට ධර්ම සාකච්ඡාවට එකතු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.